ඒවා තමයි අඳුරන්නේ. හැම දිනවත්ම අද දවසේදී සුපුරුදු ආකාරයට සතියේ අංගවරදා දිනන්නේ පවත්න සජීවිත සාකච්ඡාවට පිළිගනු ලබනවා. සවනට සිසිලස ජාත්‍යන්තර සුදාම් ප්‍රචාරක සේවාවේ මේ පවත්න නඩු සාකච්ඡාවට අද දවසේදී ප්‍රදිනන්නේදී අපසමුදී එකතු වෙන පූජපාද අනුමේ අනුග්‍රහී ගෞරවනීය ස්වාමීන් වහන්සේ සම්බන්ධ සිටිනවා. උන්වහන්සේ පසුගිය සතියේදී පටන් අපිට ඉතාමත්ම අගන ත්‍යාගයක් ලබා දීලා තිනවා. පසුගිය සතියේ පටන් ගත්ත මජ්ක්‍ධිම නිකායේ සියලුම සූත්‍ර දේශනාවන් මේ ධම්සභා මණ්ඩපයේ ඉන්න වෙනුවෙන් සාකච්ඡාවට ගන්නවා කියලා. ඉතින් ඒ පසුගිය සතිය ආරම්භ කළා. මූලපරයය සූත්‍ර දේශනා ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට හොඳින් පහදා දුන්න පසු සතියේදී ඉතින් ඒ සූත්‍ර දේශනා සම්බන්ධයෙන් පවත්වන ධර්ම සාකච්ඡාවයි අද පැවැත්වීමට නියමිත තියෙන්නේ.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 නමුත් මම අදහස් කරා කලින් දේශනාවේදී මේ පින්වතුන්ට මම හිතනවා ගිය සැරේ මතක් කරා දහම් ගැටළු මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොත් වහන්සේගේ පළවෙනි සූත්‍රය වෙන මූලපරයය සූත්‍රය ඇසුරෙන් කතා කරන්නට කියලා. එතනදී මම අදහස් කරන්නට යෙදුනා මොකද අපි ගොඩක් වෙලාවට බුද්ධ භාෂිතයේ මුල ඉඳලා සියල්ලක්ම අධ්‍යයනය නොකරන නිසා මම මේ වෙනකොට සංයුත්තනිකාය අංගුත්තනිකායත් පටන් අරන් තියෙනවා. ඉතින් මේ පින්වතුන්ගේ තියෙන මේ දහමට තියෙන කැමැත්තත් එක්ක මජ්ක්‍ධිම නිකාය මේ සවන් සිසිලස ස්කයිප් සාකච්ඡාව හරහා කරගෙන සුදුසුයි කියලා මට අදහස් වුණ නිසා තමයි පටන් ගත්තේ. ඉතින් අර කාලයේ එක සමහරලාවට මේ සූත්‍ර ටිකක් දීර්ඝ නිසා එක දවසින් එක සූත්‍රයක් අවසන් කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මම අදහස් කළේ එක දවසක සූත්‍ර දේශනාව සහ අනිත් දවසේ දේශනාවට මතුවෙච්ච ගැටලු සාකච්ඡා කරන්න. මොකද ගැටලු සාකච්ඡා කරන තැනදී තමයි ගොඩාක් දේශනාව නිරවුල් වෙන්නේ, තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් මම හිතනවා මේ පින්වතුන් මේ දේශනාව නැවත සැරයක් අහන්නට ඇති. මොකද ඒ කාරණා තේරුම් ගන්නට. ඉතින් අද දවසේ මේ පැයක් ඉක්ම වෙලා ගියත් මේ ඉතුරු පැය තියෙන කාලය තුලදී ඒ මතුවෙච්ච ගැටලු වලට තමයි අවස්ථාව දෙන්නේ. ඉතින් ඒ නිසා මේ පින්වත්තුන්ට දැන් මේ ගැටලු අහන්න පුළුවන්. ත්වන් සරණයි. ත්වන් සරණයි ස්වාමීන් වහන්සේ මේ මම ඉස්සරලාම අහන්නම් විදර්ශනාවට සම්බන්ධ ප්‍රශ්නයක්. දැන් අපි යම්කිසි අරමුණක් අපිට අල්ලගන්න පුළුවන් වුණාම අපි ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න උත්සාහ කරනවා. දැන් මේ සූත්‍රයේදී අර ශේක පුද්ගලයා පටවින් පටවිතෝ මාමඤ්ඤති කියන තැනයි ඔය අපි දකින්න උත්සාහ කරන අනිත්‍ය අනිත්‍ය විදිහට දකින්න උත්සාහ කරන තැනයි අතර සම්බන්ධය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද අපි හරියට ඒක කරනවද එහෙම නැත්නම් අපිට ඒක තාම කරන්න බැරිද අන්න ඒ වගේ දෙයක් තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ඇත්තටම මේ ප්‍රශ්නේ ලස්සනට වැඩගත් විදිහට ගලපලා තියෙනවා මොකද ප්‍රායෝගික හුරු කරනවා කියන කාරණාවේදී ශේක්ෂණාගේ දර්ශනය කියන කාරණාවේදී ප්‍රායෝගික හුරු කරන කාරණාව ශේක්ෂණාගේ දර්ශනය හා සමාන වෙන්නට ඕනේ අපි බලමු එහෙනම් කොහොමද මේ මූලපරය සූත්‍රයේ මාමංජී කියන කාරණාවත් ශේක කෙනෙක් හික්ම වැඩපිළිවෙලදී ඒ දර්ශනය යොමු වෙන ආකාරය පිළිබඳව. මෙතනදී දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කතා කරන තැනදී යනවා. අපි අනිත්‍යයි කියලා අපේ ලෝකෙදී හම්බෙන්නේ හැම දෙයක්ම විනාශයනේ. ඒක ලෝකයේ ඇති දෙයක විනාශයක් කතා කරන එක තමයි ලෝකයේ තුල කතා කිරීම. අනිත්‍ය බව හම්බ වෙන්නේ ස්ථිර නැති බව හම්බ වෙන්නේ හේතුප්‍රත්‍යයෙන් උපන් බව. ඒකට හොඳම උදාහරණය තමයි පච්චේපච්චුප්පන්න ආදී දේශනා ගණනාවක පැහැදිලි කරලා දෙනවා. ීමස්මින් සතේ ඉදං හෝති ඉමස් උප්පාද ඉදං උප්පජ්ජති කියන ආරණ්‍යයයි. මේ ආරණ්‍යයයි පැහැදිලි කරන්නේ මේ ඇති කල්ලි මේ වෙයි. මේ උපදින කල්ලි මේ උපදී කියලා. දැන් එතන පැහැදිලි කරනවා මේ අනිච්ඡං සංකතං පටිච්චසමුප්පන්නා. ජරා මරණ අනිච්ඡං සංකතං පටිච්චසමුප්පන්නා. ඒතර ජරා මරණ දකින්න කොහොමද? අනිච්ච සංකතං පටිච්චසමුප්පන්න බව ඉමස්ම සති ඉදං හෝති මසුප්පය ඉදං උප්පජිත කියන න්‍යාය. මේ ඇති කල්ලි මේ වේ කියන න්‍යාය. ජාතිපත්‍ය ජරා මරණ. ජාති ඇති කල්ලි ජරා මරණ ඇත කියලා දැකීමට කියනවා මේ ජරා මරණයට අනිත්‍ය සංකත පටිසමුප්පන්න කියලා. අනිත්‍යයි කියලා කියනකොට එහෙනම් මේ ඇති කල්ලි මේ වේ. දැන් අපි සාමාන්‍ය අනිත්‍ය කතා කරන්නේ අතීත තිබිච්ච දේ දැන් නැති වුණා. ඒ ඇති කල්ලි මේ වේ. අපි අපි දකින න්‍යාය. අපට ලෝකේ යමක් අපිට පේන්න තියෙනවා නේද කනට මගේ ශබ්ද ඇහෙනවා. එතකොට මෙන්න මේ ඇහෙන තැනදී කනයි ශබ්ද විඥාන එකතු වීම නම් හේතු ඇතිකල්ලි ඇසීම. හේතුවත් ඵලයක් කිසි වෙලාවක කාලත්‍රයකට යොමු වෙන්නේ නැහැ. දැන් අපි අද කතා කරනවා අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රයේදී සමහරව අතීතයේ අනිත්‍ය කියලා අතහරිනවා අනාගත අනිත්‍ය කියලා අතහරිනවා වර්තමානයේ අනිත්‍ය කියලා අතහරිනවා. සමහරව කියනවා අනිත්‍ය අතහරින්න අනාගත අතහරින්න දැන් ඉන්න කියලා. නම් බුදුරණවහන්සේ කතාව නෙමෙයි කියන්නේ. බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ අනිත්‍යයි අනිත්‍ය අතීත කියලා කියනකොට අතීත නිරුද්ධං විපරණතං අනාගතේ අපාත භූතං ඇවිදලා නැහැ පච්චුප්පන්නං කියෝ ධම්මං පත්‍යෙන් උපමව දකින්න කියන්නේ පත්‍යෙන් උපමව දකින්න තැනදී මොහොතක් දැන් පැනවීමක් සිදු වෙන්නේ මොහොතක් හරි දැන් හරි පැනවෙනකොට අතීතයක් තිබිලා අපි මෙහි මොහොතක ඉඳලා අතීතේ නැහැ කියලා කර වැඩක් නැහැ. මොහොතක් දැන් දැන් තියෙනවා නම් අතීතේ තිබුණා අනාගතේ තියෙනවා. පත්යෙන් උපම්බව දකින්න තැනදී මොහොත කතන්දරේ නැහැ. අර බුදුරණවහන්සේ පෙන්වා දෙන්නේ මේ ඇතිකල්ලි මේ වෙයි. අනේක කාලත්‍රය අතහැරෙනවා. දැන් අපි දකින්නේ ඒ ඇතිකල්ලි මේ වෙයි. දැන් අපි අපි සාමාන්‍යයෙන් අපට හම්බෙන අතීතයේ දැන් අපිටම සාමාන්‍ය මොනවා හරි දෙයක් හම්බෙනකොට මොනවා හරි හේතුවක් නිසා දැන් මේ ඵලය ලැබුණා. අපිට හම්බෙන්නේ මේ විදිහේ න්‍යායක්. හේතුව සප්පරෙන් කෝටිම් මොකක් හරි කලින්. ඵලය ඊට පස්සේ. ඵලයේ හේතුවක් වුණාට පස්සේ ඒ හේතුව නිසා ඊළඟ ඵලය තව මොහොතක. නමුත් බුදුරණවහන්සේ පෙන්නපු දේ තුල හේතුවයි ඵලය අතර කිසිම කලක්ෂයක් නැහැ. හේතුව ඇතිවලා ඵලය තියෙනව නෙමෙයි. මෙය ඇති කල්ලි මෙය වෙයි. මෙය ඇති කල්ලි එය ඇති කල්ලි මෙය වෙයි නෙමෙයි. මෙය ඇති කල්ලි මෙය වෙයි. අපි හොයන න්‍යායය තියෙන්නේ ඒ ඇති කල්ලි මේ වෙයි කියලා. එහෙමනම් අපට හරීම අනිත්‍ය ස්වභාවය හම්බෙන්නේ ඔර පටිපටිපන සූත්‍රයේ තියෙන කරුණාවත් එක්ක ගන්නාම මේ ඇති කල්ලි මේ වෙයි. මේ නම් වූ හේතුව නිසා. ඒතර හේතුවත් කලින් නෙමෙයි මේ. මේ නම් වූ හේතුව නිසා මේ නම් වූ ඵලය. එහෙනම් මේ නම් වූ ඵලය ස්ථිර නැහැ. ඇයි මේ නම් වූ හේතුවෙන් හටගත්තේ? අන්න ඒ නිසා මේ නම් වූ ඵලය අනිත්‍ය වෙනවා. එතකොට එහෙම දකිනකොට අපට ලෝකේ ගෝචර වෙන්නේ ඵලයනේ. ඵලයත් එක තමයි පටවිය හම්බුනේ. පටවියක් හම්බුණා. මොකද හේතු දුර වෙලා නැහැනේ. පටවිය හම්බුණා. පටවිය හම්බුනේ කොහොමද? මේ නම් වූ හේතුව නිසා මේ නම් වූ ඵලය හම්බුණා. අන අවිජ්ජා ආදී හේතුපත්‍ය ධර්ම ඉමසන් යනවා. මම අර මූලිකව අපි පටවිය කියන එකට සාමාන්‍ය මූලික කාරණාවෙන් කතා කරේ. නැත්නම් අපි හොයන් යනකොට අපට අවිජ්ජාවාදී සියල්ලම හම්බෙන්නට ඕනේ. මොකද මුලින්ම පටවිය හම්බ වෙනකොට මේ නම් වූ හේතුව නිසා මේ නම් වූ පටවිය හම්බෙලා. එනමු මේ නම් වූ පටවියක් අපට ලැබුණා. පටවිය නැහැ නෙමෙයි. පටවිය ලැබුණා. හැබැයි පටවිය කියන්නේ මොකද්ද? මේ හේතුව නිසා. පටවිය හම්බුනේ ඒ හේතුව නෙමෙයි මේ හේතුව නිසා. එහෙනම් පටවිය ඇතිවව ගන්න එක වැරදි. පටවිය ඉස්සරහ කියලා ගන්න එක පටවිය මේ තියෙනවා කියලා ගන්න එක වැරදි. හැබැයි පටවිය නැහැ කියන එක වැරදි. මොකද පටවිය ලැබිලා. අන්න කච්චානගත සූත්‍රය පැහැදිලි කරනවා සමුදය දකිනකොට නැත කියන්න බෑ. දෘෂ්ටිය. ඇයි මේ හේතුව දැක්කනම් මේ ඵලය දැක්කනම් නැත කියන්නේ කොහොමද? හැබැයි ඇත කියන්න බෑ. ඇයි හේතු නැතිකල් නැති වෙනවා. හේතු නැතිකල් නැති වෙනවා කියන්නේ සිතිල්ලක් නෙමෙයි. එයාට හේතුවයි ඵලයයි දෙකම එක මොහොතේ දෙකම එක අවස්ථාවේ ප්‍රත්‍යයෙන් උපන් බව හම් වෙනකොට අසම්මේ සුත්ති පැහැදිලි කරනවා හේතුද සුදිට්ඨෝ හෝති හේතු සමුප්පන්නාච ධම්මා මේ දෙකම දකිනවා හේතුවක් දකිනවා හේතුන් බන් ධර්මයක් දකිනවා ඔය දෙකම හම්බෙන්නට ඕනේ ඔය දෙකම හම්බෙච්ච තැනදී තමයි සැබෑවටම අනිත්‍ය හම්බලා තියෙන්නේ සැබෑවටම පටිසම්පන්නව හම්බලා තියෙන්නේ එහෙනම් එයාට තියනවා කියන්නත් බෑ නෑ කියන්නත් බෑ අන්න යට හැබැයි ලෝකේ ප්‍රකටත්වය හම්බෙච්ච නිසා මඤ්ඤණාව ලැබෙනවා මාමඤ්ඤී විධානයක් එක්ක එයා මේ ලෝකේ නොයැලෙන්න උත්සාහ කරනවා. රහතන් වහන්සේට හේතු නැහැ. ඵලය ලැබෙන්නේ නැහැ. අන්න ඒකට නමඤ්ඤී වෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් හේතුප්‍රත්‍ය වශයෙන් කල්පනා කරන තැනදී අපි හරියටම අපට හම්බුණා නම් අන්න සීකයාගේ ප්‍රතිපදාව මාමඤ්ඤී බවට හම්බෙලා. ඒක තමයි සීක ප්‍රතිපදාව. අසේක ප්‍රති අසේක කියලා කියනකොට නමන්නේ. මඤ්ඤණාව නැහැ. මඤ්ඤණාවක් නොවෙන්නේ හේතු නැත්තම් ඵලයක් නොලැබෙන කල්ලි හේතු නැති වුනහම කොහොමනම් මොකකට මඤ්ඤණා කරන්නේ? අනිත්‍ය බව දුක් බව අනාත්ම බව දැකලා අස්මානි සම්පූර්ණ දුරු වෙලා අන්න අවිද්‍යාව දුරු වීමෙන් නිරෝධය සාක්ෂාත් වෙනවා. එතකම්ම තියෙන දේ තමයි ලෝකයේ සකස් වීම හම්බුනහම අන්න සකස් වෙච්ච දේ එයාට හම්බ වෙනවා මෙන්න මේ හේතු නිසා සකස් වෙච්ච බව අන්න ඒකට අනිත්‍යය කියනවා. මම මේකේදී අර උදාහරණ පැහැදිලි කරා අර ලණු උදාහරණේ දෙපැත්තෙන් එකම පැත්තට එකම පැත්තට කඩකෝන ලණුව කරකවද්දී ලණුවක් ඇඹරෙන්නේ නැති අවස්ථාවේ මැදින් අල්ලගත්ත ලණුවක් ඇඹරුණාට පස්සේ එයාට පේන ලණුවක් තියෙනවා. ලණුවක් නැහැ කියන එක වැරදි ලණුවක් පේන්න තියෙනවා. හැබැයි පේන ලණුව මෙන්න මේ නිසයි පේන්නේ කියලා හම්බ වෙනවා නේද? අල්ලගත්ත නිසයි හම්බුනේ. හැබැයි ලණුවක් නැහැ නෙමෙයි. නෑ කිව්වොත් වැරදි. පෙන්වන්න ලනුව තියෙනවා. එහෙනම් එයා හේතු හේතු හේතු බව දැක්කා. හැදිච්ච හේතුව දැක්කා. අන්න ඒක යාට තියෙනවා හෝ නැහැ කියන දෙකම අන්න අතහැරනවා. අන්න ඒ වගේ තමයි පඨවි ආපෝ තේජෝ වායෝ මේ ලෝකේ සියල්ලක්ම තියෙනවා හෝ නැහැ කියන දෙකම කතා කරන්න බෑ. අන්න ශ්‍රාවකයාගේ කතාව තියෙන්නේ මේ හේතු ප්‍රතිකල්ලි තිබෙන ඵලයක් කියන කාරණාව. එහෙනම් එයාට හේතු ඇතිකල්ලි ඵලයක් කියන කාරණාවේදී හේතුව අතීතයේ ඵලය වර්තමානයේ වෙන්න බෑ. හේතුවත් ඵලයක් දෙකම මේ ඇතිකල්ලි මේ වෙයි කියන පදනමත් එක තියෙන්නේ. එහෙනම් හේතුවත් හම් වෙනවා ඵලයක් හම් වෙනවා. අන්න එක තමයි නිවැරදිවම අනිත්‍ය දැකීම වෙන්නේ. අන්න ඒකත් එක්ක ලැබිච්ච දේ මොකද්ද? සංස්කරණය වීම දුක බව හම් වෙනවා. මෙතන ආත්මික ක්‍රියාකාරීත්වයක් නැති බව හම් වෙනවා. ඒ දැකීම තමයි ඒ සීක කෙනාගේ ප්‍රතිපදාව වෙන්නේ. තෙරුවන් සරණයි. ආ බොහොම පින් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔස්තනදී ස්වාමීන් වහන්සේ දැන් සඳහන් කළානේ දැන් හේතුවයි ඵලයයි දෙකම හම්බ වෙනවා මාමඤ්ඤ කරනකොට හේතු පුද්ගලයාට අසේක වුණාම නමඤ්ඤ නමඤ්ඤ නැත්නම් ඒ කියන්නේ සමතන් වහන්සේට ඒක එතන පුද්ද ස්වාමීන් වහන්සේ කියන්නේ මොකද? නාමඤ්ඤ කියන එක නමඤ්ඤ කියන එක අතර තියෙන වෙනස මොකද්ද කියන්නේ? තේරුවන් සරණ. මාමඤ්ඤය කියනකොට මා කියන්නේ විදානියක්. එපා කියලා. මා කියන වචනේ තේරුම විදානියක් එපා කියන එක. නමඤ්ඤය කියනකොට නෑ වෙන්නේ නෑ. මඤ්ඤනා වෙන්නේ නෑ. ලැබෙන්නේ නෑ කියන එක. හංගින්නේ නෑ. මා කියනකොට ලැබෙනවා. ලැබුණාට දැන් අපි හිතමු දැන් උදාහරණ ඇටියට අර ලණු උදාහරණම ගන්නකො ලණුවක් ලැබිලා ලණුවක් ලැබිලා නැත්තේ නේ නමුත් ලණුවක් ලැබුණට මේ ලණුව කියන කාරණාව ඇත්ත ඇත්තටම තියෙන එකක් නෙමෙයි මේ හේතුවෙන් හටගත්තේ කියලා අර හටගන්න ආකාරය දැකපු නිසා අනනුවන හම්බෙනවා ඒක තමයි සීක කිනාගේ ප්‍රතිපදාව එයාට ලැබෙන්නේ නැත්තේ නේ ලැබෙනවා නමුත් රහතන් වහන්සේට ලැබෙන්නේ නමන්නේ ලණුවක් කියලා කතා කරන දෙයක් නැහැ. අන්න පටවි බවවත් ආපු බවවත් තේජ බවවත් ඒ කිසිම දෙයක්. මොකද පටවි බවත් මනින්නේ අපිනේ. ආපව මනින්නේ අපිනේ. ඒකෝට අන්න අස්මානේ කුඤ්ඤේ මමත්‍රි හම්බෙලා. මට තමයි පටවිත්‍යක් ආවේ. අපි බාහිර කියලා වචනයක් දාන තැනම තියෙන්නේ බාහිරක් කියන්නේ තව දෙයකට සාපේක්ෂවනේ. ඒ කියන්නේ කාකට සාපේක්ෂව මට සාපේක්ෂව. මම ඉඳලා තමයි බාහිර කතා කරන්නේ. මම නොලැබෙනකොට බාහිරක් කතා කරන්න බෑ. ඒක රහතන් වහන්සේගේ චිත්තසංතානයේ ස්වභාවය. දැන් අපි ඒකයි අර සීක වෙනකම්ම රහතන් වහන්සේ ගැන නිබ්බාන මඤ්ඤි නේ තියෙන්නේ. සීක වෙනාට තමයි නිබ්බාන මාමඤ්ඤි අර තේරුම් ගැනීමත් එක්ක නිවන ගැන වැටහීම තියෙන්නේ. රහතන් වහන්සේ තමයි නිබ්බානන මඤ්ඤි. එතකොට රහතන් වහන්සේ කියන කාරණාව අර සීක වෙනකම්ම එයාට රහතන් වහන්සේ ගැන පැනවීම තියෙන්නේ. මොකද ඒකට හේතුව දැන් අපි හැමෝම මනින්නේ අපේ කෝණේ. මොකද අපි හැමෝටම කියනවා Tamanට කොටුව කෝණයක්. එදා සකේසු ධම්මේසු සොකීය රාමුවක් තියෙනවා. අන්න ඒකෙන් ඈතර වෙන්නට බුදුරන් වහන්සේගේ ධර්මයේ තුලින් සොකීය රාමුවට ගලපන්න තුවේ ධර්මයේ ඒ ධර්මයේ කියලා දුන්න විදිහ අපි ඒ විදිහටම කල්පනා කරොත් අපේ රාමුවට ඒක තේරෙන්නේ නැහැ. මොකද අපේ රාමුවට තේරෙනවා නම් අන්න අපේ රාමුට අදාළ දෙයක් තමයි බුදුන් වහන්සේගේ ධර්මය නම්. නමුත් ස්වකී රාම ඉක්මවන දෙයක් තමයි මේ ධර්මයේ තියෙන්නේ. එහෙනම් අපේ රාමුවට ලැබිච්ච සියල්ලක්ම බොරු වෙන්නට ඕනේ ධර්මයේ කරා යනකොට. එහෙනම් මේ ධර්මයේ කරා යන තැනදී අපේ රාමයේ කිසිම නිවචනයක් දෙන්න බෑ. දැන් අපි මොනවා හෝ වෙන නිවචනයක් දෙන්න යනවා නම් ඒ නිවචනය මොකකින්ද අපේ රාමයේ? ඕනම කෙනෙක්ගේ රාමයේ. අන්න බුදුරන් වහන්සේගේ රාමයෙන් දුන්න නිර්වචනය. විද්‍යාසහගත සම්බුද්ධ ඥානයේ රාමුවක් දුන්නා හැබැයි මේ රාමුව ඒ විදිහටම ඉගෙන ගත්තොත් තමන්ගේ රාමුවෙන් ඉක්මවන ප්‍රතිපදාවක් හම්බ වෙනවා. හැබැයි ඒ රාමුව තේහා ගිහිල්ලා අපට තේරෙනවා කියලා අපි වෙන රාමුවකින් විග්‍රහ කරන්න ගියොත් එහෙම ඒක අපේ අවිද්‍යාසහගත මනසින් අපි දාන කවත් පැනවීමක් විතරයි. එහෙනම් රහතන් වහන්සේගේ නමඤ්ඤී කියන කාරණාවේදී පටවි නෑ නෙමෙයි. මොකද නෑ කියන අපිට තියෙන දෙයක් නෑ කියන එක කියන්නේ. පටවි තියෙනව නෙමෙයි. පටවි ලැබෙන්නේ. නමඤ්ඤේ පටවියක් කියන දෙයක් ලැබෙන්නේ. පටවියක් ලැබෙන්න මම කින්නට ඕනේ. අපි අර මේ ආත්ම කියන කාරණාත අනිත්‍ය කියන දුක්ඛ අනාත්ම කියන මම කියන කාරණා හරියට මේ හේතුපති ධර්ම හරියට නොතේරුම් ගත්ත නිසා අපට හිතෙන්නේම ආත්ම දෘෂ්ටි නැති වුණාට බාහිර ලෝකෙ තියෙනවා කියලා. බාහිර ලෝකයක් කතාව තියෙන්නේ මනසටව සංකල්පයක මම ඉන්නවා කියලා ගත්ත නිසා. ඒකත් මානසික සංකල්පයක්. මනයි දැන් මනෝ විඥානය. එහෙනම් අන්න එතනත් හම්බුනේ මම ඉන්න නිසා. මොන විදිහට කල්පනා කරත් අපේ කල්පනාව. ඒ කල්පනාව කාටද අයිති? මට. මනෝයි දැන් මනෝවිඤ්ඤාණයට. එහෙනම් ඒකක්වත් යෙදෙන්නේ නැහැ. රතන් වහන්සේ ගැන කතා කරනකොට නොයෙදෙන එකක් තියෙනවා. රතන් වහන්සේට ඒක නොයෙදෙන්නේ ඇයි? මනින්ද අවශ්‍ය ලැබෙන අස්මානීය කියන එක තන ඉක්මවනවා. ඉතින් රහතන් වහන්සේගේ ස්වභාවයේ නමඤ්ඤී කියන්නේ යන්නේ ඒක නමඤ්ඤී කියන එක අපට තේරුම් ගන්න බෑ මොකද පටවියා නමඤ්ඤී තේරෙනවා නම් නිබ්බාණං මඤ්ඤී වෙන්නේ නෑ පටවියා නමඤ්ඤී තේරෙනවා නම් නිබ්බාණං මඤ්ඤී වෙන්නේ නෑ අන්න පටවියා මාමඤ්ඤී බව වැටුණාම පටවි නමඤ්ඤී බව තේරෙනවා නිබ්බාණ මාමඤ්ඤී බවට නිබ්බාණී තේරෙනවා එතකන් අපිට අනිවාර්යයෙන්ම පටවිය බව තියෙන්නේ මඤ්ඤණාවක්. නමඤ්ඤේ කියලා හිතපොක මම අපට හම්බෙන්නේ මේ ඇති පටවිය දැටි බවයි. ඉතින් ඒක නිසා මාමඤ්ඤේ කියන කාරණාව තියෙන්නේ ලැබෙනවා යාට. හැබැයි ලැබුණට මෙන්න මේ හේතුවෙන් මේ ඵලය ලැබෙන්නේ කියලා පටිච්චසමුපාදයට අනුකූලව කච්චානුති සූත්‍රය පැහැදිලි කරපු මේ ඇත නැත කියන දෘෂ්ටි දෙක ඉක්මවා යනවා. රහතන් වහන්සේ හේතු සියල්ල නිරුද්ධ වීමෙන් මේ කිසි දෙයක් නොලැබෙන බවටපත් වෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණ ස්වාමීන් වහන්සේ සම්මාස ඔක්කොටම තාපටි කරුණක් මෙහෙවිදි කරගන්න කැමතියි. දැන් අපි පටලිය ගැන කතා කරනකොට මේ සතර මහා ධාතුව ගැන දැන් පටලිය සම්මුති පටලිය සසම්බාර පටලිය කියලා බාහිනුත් ඒ වගේම ලක්කන පටලිය සහ ආරම්භන පටලිය කියලා මනස මනසෙන් හදාගන්න වා කියලා එහෙම හතරක් ගැන අහලා තියෙනවා. ඔක ආපෝ තේජෝ වායුවටත් යනවා. ඒ එක කියන ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරනොත් ඒ විදිහට අපිට බලලා අපිට පුළුවන් මේ දර්ශනයකට නැත්නම් මේ මාමඤ්ඤ සත්‍යයකට දැක්මක් තේන්න පුළුවන්. මම අහලා තියෙනවා සමහර තා පච්චා උපසහදේශනා පිළිබඳව. ඊට සූත්‍ර පිටකය තුල නම් එහෙම වචන හම්බෙන්නේ නැහැ. අනිත් කාරණාව තමයි අපි හිතමු බාහිරව මොනවා හරි පටවි බව අපි නිර්වචනය කරා නම් කොහොමත් මනසින් තමයි පටවි කියලා දාන්නේ. ඒක වැරදි නෑ. මොකද පටවි බව හම්බෙන්නේ අපි මනසින් දාන සංකල්පනාවක්. ඒ කවදාවත් පටවි කියන එක පටවි සංඥාවකින් තොරව හම්බෙන්නේ නෑ. පටවි බව හම්බෙන්නේ පටවි සංඥාවක්. ඒ කියන්නේ එකයි නාමකයේ පටික සම්පස්සේ රූපක අධිවචන සම්පස්සේ කියන්නේ මේ දෙක කවදාවත් වෙන් කරන්න බෑ. මේ දෙක වෙන් වෙනවා නම් වෙන්වීම පැනවන්න බෑ. පටවි කියන එක පටවි සංඥාවක් එක්ක කතා කරන්න මේ කිසි විදිහක නෙමෙයි මොකද පටවි කියන්නේම සංඥාවක්. එතකොට අපි අපි පරිකල්පනාවක් කරන්න ගියොත් මගේ ඒ කියන්නේ මම කියන කාරණාවකින් තොරව පටවි ඇති බව ඉතින් ඒකත් අපේ මානසික අපි දාගත් සංකල්පනාව. දැන් අපි හිතමු මම උදාහරණයක් කියන දැන් මේ පින්තුන් ඉන්න ඕස්ට්‍රේලියාවේ විවිධ නගරවල විවිධ රටවල. එතකොට දැන් දැන් ඔය ඕස්ට්‍රේලියා නගරේ ওই විදිහටම තියෙන බව තමයි අපට හම්බෙන්නේ. එතකොට දැන් මම මෙහි ඉඳලා ඔය මේ පිංගුතුන් කතා කරන කටහඬ අහලා ඒකත් එක්ක මගේ රාමුවෙන් මම දාගෙන මම නිත්‍යයි කියලා මේක දැන ගත්ත නිසා මගේ තියෙන සංකල්ප ටිකෙන් මම හිතනවා මේ ඕස්ට්‍රේලියාව මෙන්න මේ හිඳලා මම කතා කරන්න කියලා. මම මෙතන අනිත්‍ය බව දැක්ක තැනදී අපි හැම වෙලෙම හිතන්නට ඕනේ තමන් ගැන. මම මෙතන අනිත්‍ය බව දැකපු තැනදී හේතුපත්යෙන් උපම් බව දැකපු තැනදී මම මෙතන දැක්කනම් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා එතනදී හම්බෙනවා මෙතන මම කියලා දෙයක් නොලැබෙන බව. එතකොට මම කියලා දෙයක් ලැබුණොත් අන්න මට අයිති දෙයක් තියෙනවා. මම කියලා දෙයක් ලැබුණොත් මට අයිති දෙයක් තියෙනවා. මට අයිති දේ මොකද්ද කියලා තමයි දැන් මම ඔය තේරුම් ගත්තේ. මගේ කනට ශබ්දයක් ඇහුණා, අන්න මගේ කන හම්බුණා. මගේ කනට ආපු දේ තමයි ශබ්දයක මට අයිති. මට අයිති දේ මොකද්ද මේ ඕස්ට්‍රේලියාවේ ඉඳලා මත් එක්ක ධර්ම සාකච්ඡාවක් කරනවා. අන්න මට අයිති දේ මම තේරුම් ගත්තා. අපි අද ගොඩක් වෙලාට උත්සාහ කරනවා මට ආචිත දේ වැරදි කියලා අයින් කරන්න. නමුත් මට ආචිත දේ වැරදි කියලා අයින් කරන්න කලින් බලන්නට ඕනේ මට ආචිත දේ තේරුම් ගත්තේ මම හිතපු නිසා. මම හිතියා නම් මෙතන අනිවාර්යයෙන් මට ආචිත දෙයක් හැදෙනවා. දැන් මම මෙතන හරියටම දැක්කනම් සත්‍ය මම ලැබෙන්නේ නේ. මම ලැබුණ නැති වුණාම මම මොකකටද දැන් මේ ඕස්ට්‍රේලියාවේ කතා කරනවා කියලා කතා කරන්නේ. කියන්නේ කොහොමද? මගේ මම ඉතිහාම තමයි මගේ කනට ශබ්දයක් වුණා. ඒ ශබ්ද තමයි මේ ඕස්ට්‍රේලියාවේ අපට කතා කරන්නේ. දැන් අපි හිතමු මගේ මනසට මට තමයි අරමුණක් එන්නේ රහතන් වහන්සේ පටවි සංඥාවෙන් ඉක්මවලා මේ ලෝකයේ ඇතිපටවියක් එක්ක ඉන්නවා කියලා ඒක මගේ මනසටම අරමුණක්. ඒ අරමුණ මම අන්න තව පරිකල්පනාවකින් තේරුම් ගන්න යනවා. ඊළඟට හොඳම උදාහරණේ දීගණක දැන් දීගණක කියන්නේ හැම දෘෂ්ටියක්ම ප්‍රතික්ෂේප කරගෙන ගියා. එතකොට එයා එකක්වත් අල්ලන්නේ නැහැ. හැබැයි එයාට හම්බුනේ නැහැ. එයා එකක්වත් අල්ලන්නේ නැති කාරණාව අල්ලගත්ත බව. අපි මේ ලෝකේ හැම එකක්ම කල්පනාවෙන් නෙමෙයි හොයන්නේ. කල්පනාවට ආවේ මගේ මනස අරමුණක්. කල්පනාවට ආවේ මගේ මනසට අරමුණක්. එතකොට මගේ මනසට ආව අරමුණක් නම් එතන ඒ අරමුණ අපි ආරම්භනේ මගේ මගේ මන වෙලා. මම ඉඳලා. මම හිතේ පින්වතුනේ නිත්‍යයි සැපයි කියලා ගත්ත නිසා. එතකොට හිතට මටයි මේ දේ තේරුනේ. මමයි මේ පරිකල්පනාව කරේ. එතකොට මම නම් මේ පරිකල්පනාව කරේ ඒ රහතන් වහන්සේ ආත්මෘත්‍ය කඩලා නැහැ. මම නම් මේ පරිකල්පනාව කරේ ඒ ඒ විදිහට හම්බුනේ ඒ විදිහට අපි මේ තේරුම් ගන්න ගියේ ඒ සීක කෙනා ආත්ම සක්කාය දිට්ඨිය කඩලා නැහැ. ඒකට හේතුව එයාට ආත්ම දෘෂ්ටි හම්බෙලා ඒකත් එක තමයි බාහිරක් ඇති බව කතා කරන්නේ. හැබැයි මෙතනින් බාහිරක් නැති බව නෙමෙයි කියන්නේ. අපේ තියෙන රාමුවත් එක්ක අපි කල්පනා කරොත් අපිට හැම වෙලෙම යන්නේ එක්ක බාහිරක් ඇත එක්ක බාහිරක් නැත. ওই දෙක හැරෙන්න මේ ලෝකෙ මොකක්වත් හම්බෙන්නේ නැහැ. මේ දෙක සම්පූර්ණයෙන්ම දුරවන්නේ එකම අවස්ථාව තමයි සමාධිත්‍ය. සම්මාදිටියට පත් වෙනකම් ওই දෙකෙන් එකට යනවා. හැබැයි අපි ඒ දෙකෙන් එකට යනවා කියලා අපි කල්පනා නොකර ඉඳලා හරියන්නේ අපිට කල්පනා කරන්න වෙනවා. මොකද ඒ කල්පනාවත් එක තමයි අපි හැම වෙලෙම මේ ප්‍රඥාව වර්ධනය වෙන්න වර්ධනය වෙන්න අපි ගත්ත අදහස අයින් කරන්න ඕනේ. ධර්මය අහන්න අහන්න සිදු වෙන්නට ඕන නැත්තේ ගත්ත අදහසක පළපදියම් වෙන එක නෙමෙයි. ගත්ත අදහසක ඉන්න එක නෙමෙයි. ආරෂ්ඨාංග මාර්ගය කියන්නේ රහතන් වහන්සේ නිවීමේදී ආරෂ්ඨාංග මාර්ගය අතහැරෙනවා නා. ඒ වටහාගත්ත ප්‍රඥාව සීල සමාධි ප්‍රඥා කියන ආරෂ්ඨාංග මාර්ගයේ නිවීම කියන්නේ පහුරක් බවට පත් කරන නිවීමේදී ආරෂ්ඨාංග මාර්ගය. ඒකත් අතහැරෙනවා නා. එතනින් මෙහා තේරුම් ගන්න සියලු අදහස් එහෙනම් අපි අල්ලගෙන ඉඳීම තුළ අපට කවදාවත් එතනින් එහාට යන්න බෑ. එහෙනම් අපි අනිවාර්යෙන් කල්පනා කරන්නට ඕනේ, හිතන්නට ඕනේ, මොන විදිහෙන්ද කල්පනා කරන්නට ඕනේ. හැබැයි අපි හැම පැත්තෙම ගලපන්න ඕනේ. මොකද අපිට ඒ අවස්ථාවේ හම්බෙච්ච දේ ගැලපෙනවා. හැබැයි ඊට පස්සේ අපි තව අහනකොට අපි ඒක හරි කියලා අල්ලගෙන ඉන්න තැනදී අපි එතනින් එහාට යන්නේ නෑ. අපට හැම මොහොතකම තමන්ගේ රාමුවට හම්බෙච්ච කාරණා වැරදි බව බුද්ධ වචනයක් ඇහෙනකොට විශේෂත්වයක් කරා යන්නට හම්බෙන්නට ඕනේ. ඒක තමයි අවබෝධය. නැත්තම් අපේ විශේෂත්වයක් කරා අපි හැම අපි හැම වෙලෙම හිතන කාරණා තමයි අපර මේ දහම අහපු ගමන් ඔක්කොම තේරෙනවා කියලා. නමුත් දහම අහපු ගමන් ඔක්කොම තේරෙනවා නම් ආය යාට කරන්න ඕන දේ තව කෙනෙක්ගෙන් අහන්න දෙයක් නැහැ. දහම අහපු ගමන් අපට අපේ කෝණයට යම් කොටසක් තේරෙනවා. ඊළඟට දහම අහනකොට අපේ ප්‍රඥාව වැඩි නම් අපි ගත්ත අපි වටහා ගත්ත කාරණා වැරදි බව හම්බ වෙලා අන්න වැඩිච්ච ප්‍රඥාවට තව කාරණාවක් තියෙනවා. ඔන්න ඔය විදිහට වටහාගෙන යන තැනදී සීක භූමියට ආවට පස්සේ දර්ශනීය පිළිබඳව ආයේ තේරුම් ගන්න දෙයක් නැහැ. හැබැයි දර්ශනීය තේරුම් ගතට කාමරාග පටිගය කියන කාරණාවට හේතුපත්‍ය ධර්ම යොමු කරාම අන්න එතන කාමරාගේ පටිගය කියන කාරණා සත්‍ය හොයා ගන්නවා. කාමරාග පටිගය බොරුව හම්බුනාම කාමරාග පටිගය දුර වෙනවා. ඒත් ප්‍රඥාව වර්ධනය වෙනවා. ඊළඟට අනාගාම වුණාට පස්සේ රූප රාග අරූප රාගත් එක්ක යන තියෙනවා. එතනදිත් අන්න ඒකට සත්‍ය දකින්න යොමු කරගන්නට ඕනේ. එතකොට තවත් ප්‍රඥාව වර්ධනය වෙනවා. ලෝකේ සකස් වෙන සියලු දේ තුළ සත්‍ය දැක්කට පස්සේ පිහිටීම නැති වෙනවා. අන්න අපතිත්ත්ව වෙනවා. එතකොට අපතිත්ත්ව වුණා නම් සත්‍ය දකින්න යොමු කරගන්න අවශ්‍යතාවයක් නැහැ. අන්න ප්‍රඥාව ආයිතිත්ත්ව කෙනෙක් සාස්තිමානේ සම්පූර්ණයෙන් දුරු වෙනවා. ඒකයි රූප රාග අරූප රාගත් එක්ක මාන උද්දච්ච අවිද්‍යාව ඔක්කොම දුරු වෙන්නේ. එහෙනම් අපි යන ප්‍රතිපදාවේදී අපට හැම මොහොතකම හම්බෙන්න ඕන අලුත් දෙයක්. හැම මොහොතකම අපේ රාම ඉක්මන දෙයක් හම්බෙන්නට ඕනේ. අන්න ඒක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. අපි යමක අල්ලගෙන ඒක හිර වෙලා ඒ කොටු වෙලා අපි ඉන්නවනම් එතන පින්වතුනි අපි ඉන්නේ අපේ රාමුවත් එක්ක. අපට හැම වෙලෙම අපේ මනස සොකී රාමුව අයින් කළ බලන්නට ඕනේ. සොයසංගත රාමුව අයින් කළ බලන්නට පුළුවන් වෙන්නට ඕනේ. විවෘත මනසකට යොමු කරගන්න ඕනේ. විවෘත මනසකට යොමු කරලා අන්න එතනදී අපි බලන්න ඕනේ බුද්ධ වචනය තුළ මේ කියන කාරණාව. අන්නේ කාරණාවත් එක්ක අපි නුවණින් විමසනකොට අපි බලන්නට ඕනේ අපි මේ පටවිය කියන කාරණාව ආපෝ තේජෝ වායෝ මේ ඕනම කාරණාව අපි කල්පනා කරන තැනදී අපට හැම වෙලෙම අපි යමක් පණවන්නේ ලෝකේ යමක් පැනවන්නේ අන්නේ කාරණාව තව කෙනෙක් එක්ක හැබැයි අපට අපි ඉන්න තැනදී මෙතනදී මම ඉන්න බව හම්බුනහම අපට ඒ පැනීම කතා කරන්න වෙනවා. හැබැයි අපි නුවණ කරා යනකොට, අපි අවබෝධය කරා යනකොට, අපි අවබෝධය කරා යන ප්‍රතිපදාවකටත් යොමු වෙන්නට ඕනේ. යොමු වෙන එකට අන්න ප්‍රඥාව යොමු කරගන්නට ඕනේ. එතකොට තමයි අපේ වචනයක දෙන නිර්වචනයකට එහා ගියපු දෙයක්. මොකද අපේ වචනයකින් අපි නිර්වචනයක් දෙන්න ගියොත් ඒක ශ්‍රද්ධාවට අනුසව ආකාර පරිවිතක්ක දිටි නිඥානක්ඛන්ද රාමුවත් එක්ක. අන්න ඒකට එහා ගියපු බුද්ධ වචනේ බුදුරන් වහන්සේ මේ හේතුපත්‍ය ධර්මයේ විග්‍රහ කරලා පෙන්නපු මේ කාරණාවෙන් හැර වෙන දෙයක් හම්බෙන්න දෙයක් නෑ. බුදුරන් වහන්සේ ඊට එහා තව දෙයක් පුළුවන් නම් ඒක බුදුරන් වහන්සේ හිම්ම දෙනවා. මොකද හේතුව බුදුරන් වහන්සේ එක්කද කාරුණිකයි. බුදුරන් වහන්සේ දකිනවා මෙන්න මේ විදිහට වෙන විග්‍රහ කරන්න ගියොත් අනික් කෙනා දෘෂ්ටි කරන බව. අන්නේ නිසා තමයි ප්‍රඥා වර්ධනීයමත් එක්ක ඒ කාරණා වටහා ගන්න දේ බුදුරණවහන්සේ පෙන්වා දෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි හැම වෙලෙම අපි හේතු ප්‍රතිධර්මයේ හොයනකොට අපට හම් වෙන්නට ඕනති කාරණාව තමයි මම නොලැබෙන ගතිය. අපි හේතුපත්‍ය හොයනකොට මට මේක තේරුණා කියලා හම්බුනවනේ ඒක වැරදි. මම ලැබිලා. හේතුපත්‍ය හොයනකොට සත්‍ය වෙන තැනදී මම නොලැබෙන බව හම්බුණා නම් එතකොට මට තේරෙනවා කියලා නෙමෙයි හම්බෙන්නේ. මම නොලැබෙච්ච බව. මම නොලැබුණා නම් මට තේරෙනවා කියලා ගන්න දෙයක් නෑ. අන්න එතන තමයි ආත්ම දෘෂ්ටික් කැඩිලා මේ මාර්ගයට යමු වෙන්නේ. එතකන් අපි යමු වෙනවා මට වැටහිච්ච කාරණාවට. මට තේරෙන කාරණාවට. ඇයි මට වැටහුණ මට තේරෙන කාරණාවක් වෙන්නේ මම ලැබෙන නිසා. මම නොලැබෙන්නට නම් හේතුපත් ධර්මයේ හරියටම හම්බෙන්නට ඕනේ. ඒ හේතුපත්‍ය ධර්මයේ හරියට හම්බුනාම අන්න එයාට පුළුවන්කමක් ලැබෙනවා මේ ලෝකයේ අපේ රාමුව ඉක්මවලා බුද්ධ වචනයට එහා ගියම කිසිම වචනයකට කතා කරන්නේ නැතුව යමු වෙන්නේ නැතුව ඒ සත්‍ය වෙන වචනකින් එහා දෙන්න බැරි ප්‍රඥාව විතරක් ගෝචර ඒ සත්‍ය අත්දකින්න. ඉතින් ඒක නිසා අපි මේ තේරෙන ආකාරයට ඒක හුරු කරන්නට ඕනේ. හැබැයි අපි වටහාගත්ත කාරණා හැම වෙලෙම අතහරින අදහසින් අල්ලගන්නට ඕනේ. අතහරින අදහසින් යුක්තව අල්ලගත්තේ නැත්නම් අපි ගොඩක් වෙලා දෘෂ්ටියකට හොටු වෙනවා විතරයි. ප්‍රඥාව වර්ධනය වෙන වර්ධනය වෙන්නේ අපේ අදහස අතහැරෙන්නට ඕනේ. ඒ වගේම තමයි අපි හැම වෙලෙම විස්තරයක් අර්ථකථනයක් කරනකොට අපේ රාමුවත් එක්ක නැතුව ඒ බුද්ධ වචනේ තියෙන දේ විතරක් අපි තේරන විදිහට ඉස්මතු වෙන්නට ඕනේ. ත්‍රිවංශරණය. තාත්තා බොහොම අවසරයි ස්වාමීන් වහන්සේ මට මේ ප්‍රශ්න කිහිපයක් තියෙනවා එකක් තමයි දැන් මේ කියර විස්තර කරගෙන යනකොට අර පිළිවෙලක් දිගටම ආවේ අර පතවි අපෝ තේජෝ ආවේ පතවි කියලා ඊළඟට මේ අනිත් මේ භූත දෙවිවරුගේ ඒ මස්තන් ඒව ඔක්කොම ඒ විස්තර කරගෙන යනකොට එතන ඒ ගන්න දැන් භූතම් භූතතෝ කියලා කියනකොට වගේ මේ ඒ ඒ භූමියේ ඉන්න සත්‍යයට හරි දෙවියට හරි ඒ ඒ විදිහට ඉන්න ඒ භූමියට ඒ විදිහට සංඥාව ගන්නවා කියන එකද එහෙම නැත්නම් දැන් මම දැන් මේ මම මිනිස්සේ එතකොට ඒ මට මන්නේ වෙන හැටි විදිහට ඒ පරියායෙන්ද ගන්න කියලා. මොකද ඒක එහෙම ආවේ මේ ඔක්කොම ටික විස්තර කරලා අවසානයේ අර දිස්ස සුත මුත විඤ්ඤාත කියලා ඒ විදිහටත් වෙනවනේ දැන් මම මට මන්දිරේ වෙනවා නම් ඒක නිකන් අර මට ඉතින් විඤ්ඤාණයෙන් වෙන්නේ කියලා එතකොට තවත් වැඩි විස්තර කිරීමක්ද ඒක තියෙන්නේ කියලා ඒ ටිකක් එක ප්‍රශ්නයක් අනිත් එක තමයි මේක නිකන් පරියායවල් අර අරිෂලාම පුතත් යන ඊළඟට අපේක එතනාට ඊළඟට ශේක බුදුරජාණන් වහන්සේට ඒ විදිහට විස්තර වෙනකොට එතනදී මෙතන තියෙන්නේ පුතත්ජන කෙනාට මේ සංඥාව ඉස්සල්ලාම ඒ යම් කිසි සංඥාත්වා ඊට පස්සේ තමයි මඤ්ඤති කියන එකට එන්නේ එතන ඒත් අසේක මේ ශේක පුත්‍රයාට එන්නේ ඒක අර අභිජානාති කියන්නේ විශේෂයෙන් දන්නවා කියන්නේ එතකොට මේකෙන් තේරෙන්නේ මේ සංඥාවෙන් ඒකේ හරි විදිහේ මේ නිවැරදි දැක්මක් ඒක හැදෙන හැටි දන්නේ නැති නිසා තමයි මෙතන මේක සිද්ධ වෙන්නේ කියන එක වගේ මට හිතුණා ඒ ගැන බොහොම පැහැදිලි වෙන්නේ මම බලාපොරොත්තු වෙනවා කියලා අසන්න. දරුවන් සරණයි. පළවෙනි ප්‍රශ්නේ කියපු කාරණාව මෙහෙම එකක් තියෙනවා දැන්. පුතඥයාට නම් හරිනේ ඒ ඒ ලෝකවල තමයි මේ කියලා. නමුත් දැන් රහතන් වහන්සේ ගැන බුදුරණවහන්සේ ගැන තී කාරණාව සීක ගැන විග්‍රහ කරනවා. එතකොට එහෙනම් එතන ඒ අපි කරන මඤ්ඤණාවක් තමයි එයාලා කරන එක වෙන්නත් පුළුවන්. නමුත් අපට මේ ලෝකයේ දෙවියන් බ්‍රහ්මියෝ කියන කාරණාව තියෙන්නේ. ඊළඟට ditthutamutu විඤ්ඤාත කියලා අවසානට කියන්නේ දැන් මේ ප්‍රතිපදාව ගැන කතා කරනකොට එකක් බුදුරණවහන්සේ දැන් අපි හිතමු ditthutamutu විඤ්ඤාත කරපස්සේ ඒක හොඳටම උපරිමයට ගිය කෙනාට ඒක තේරෙනවා. මේ කාරණාව ඔක්කොගෙම සකස් වුණා කියලා. නමුත් මේ ලෝකේ ඉන්න තැන ඉඳලා කතා කරනවා. දැන් පටවි කතා කරනවා, ආපෝ තේජෝ වායු කතා කරනවා. ඊළඟට දැන් අපි ඔක් කතා කරන සාමාන්‍ය කෙනෙකුට හිතෙනවානේ මේ මේ මේවා තියෙනවද නැද්ද? එතකොට අන්න එයාටත් ඒ කාරණාව ගැන හිතන්න යමු වෙන්න ඒකක් තියෙනවා. බුදුරණන් වහන්සේගේ ධර්මය ඒකයි ਸਰව සම්පූර්ණ. මුලැමැදාක පිරිසුදු. පොඩ්ඩක්වත් අඩු නැත්තේ. හැම කෙනාටම පොඩ්ඩකට හරි මේක යොමු වෙන්න පුළුවන්. දැන් විකසමත විඤ්ඤාත පිළිබඳව තේරුණා නම් ඔය ගැන කතා කරන්න දෙයක් නැහැ. නමුත් ඉස්සල්ලාම අපිටම කෙනෙකුට හිතන්න පුළුවන්කම ලැබෙනවා මේ දිවි ලෝක බ්‍රහ්ම ලෝක ගැන මේකක් තියෙනවා. අන්න එතකොට එයාට ගෝචර ටිකේ එක. ඒකෙන් හිතන්න පෙළඹෙනවා. ඒක නිසා බුදුරණවහන්සේ පැහැදිලි කරේ ඒ අනික් කාරණාත් එක්ක බලනකොට ඒක හොඳට තේරෙනවා. මොකද පුතඥය දකින්න විදිහ, සීකය දකින්න විදිහක් කියනවනේ. එතකොට එහෙනම් රහතන් වහන්සේ දකින්න විදිහක් කියනවනේ. එහෙනම් මේ කතා කරන්නේ සම්පූර්ණයෙන්ම අපට ඒ ලෝකේ හම්බෙන එකක් කතා කරන්න පුළුවන්. ඒ ලෝක කෙනාට ඒක හැම එක කතා කරන්නත් පුළුවන්. ඊළඟ තමයි සංඥාවක්. තමයි පුතත් ජනේට තියෙන්නේ. සේක කෙනාට අභිඥානාති සංඥාව දැන් සංඥාව හරියට නොදකපු නිසා සංඥාව අපිට තියෙන විපරීතයිනේ විපරීත සංඥාවක් තියෙන. ඒ තමයි නිට්ටයයි සැපයි ආත්මයි කියලා. ඔක තමයි අපේ සංඥාව. නිට්ටය සැප ආත්ම. එතකොට මේ සංඥාවට තමයි පටවිලි හම්බෙන්නේ. සංඥාත්වානේ. සංඥාව අපට හම්බෙන්නේ කොයි වගේද මිරිගු වගේ. ඔන්න මිරිගුව කියන්නේ මොකද්ද? වතුර නැති තැන වතුර ඇති බව හම්බ. අපිට මිරිගුව නෙමෙයි පේන්නේ වතුර. සංඥායි ස්වභාවය අන්න ඒ වගේ. එහෙනම් එතකොටම හම්බුනේ මොකද්ද? අපිට එතනම අර ආපෝ කියන එක නිකම්ම ගැලපෙනවා. පිළිගු වතුර කියලා හිතන්නේ. එතකොට නම් ඒ වතුර කියන ආපෝනේ. එහෙනම් සංඥාව කියන්නේ අන්නේ මිරිගු වගේ දෙයක්. එතකොට මේ සංඥාවත් එක හම්බුනහම මොකද වෙන්නේ? අන්න වතුර තියෙනවනේ එතන. ඒ වතුර මට ඕනේ. අන්න ඒ වතුර මගේ. මම බොන්න යන්න ඕනේ. අන්න අර මඤ්ඤණා ඔක්කොම තියෙනවා. එහෙනම් ඉපදිත සංඥාවත් එක්ක. එහෙනම් ඉපදිත සංඥාව තමයි මෙතන ප්‍රබලම වන්නේ සංඥා විපල්ලාසිය. හැබැයි අභිජානාව තියෙනකොට සංඥාවේ සංඥාත්වය දකිනවා. එතකොට එතකොට මිරිගුව බව දැක්කහම වතුර හම්බෙන්නේ. නැත්තම් අපට හම්බුනේ වතුර මිරිගුව නෙමෙයි. අපි සංඥාව හරියට හම්බුන්නේ අපට. අපි සංජනනයක් නෙමෙයි උනේ. අපිට මේ අභිජනනයක් අභිජානාති නෙමෙයි උනේ සංජානාති. අපි මිලිගුව කියලා නෙමෙයි දැක්ක වතුර කියලා. හැබැයි වතුර නෙමෙයි මිලිගුව. මායාවක් කියලා පෙන්නනවා විඥානේ. විඥානීය ක්‍රියාකරන මායාවක් වගේ. ඒතර මායාවක් නෙමෙයි අපිට පේන්නේ ඇත්තා. මායාවක් හම්බුණා නම් බව හම්බුණා නම් අර කඩු ගිලිනවා ඔක්කොම ඒවා බොරු. අන්න මායාවක් කියන එක හම්බෙන්නේ. ඇත්තට ගිලිනව නෙමෙයි. එතකම් බොරු කියලා හම්බෙන්නේ. අපි හිතනවා මායාවක් කියලා. අන්න ඒ වගේ මේ ලෝකේ බුදුරණන් වහන්සේ උදාහරණ පහක් දෙනවා පංචීපාස්කන්ධයට. පඨවි ආපෝ තේජෝ වායෝ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන තුළට පෙන පෙනගොඩි දීබුබුල මිරිගුව කිහිල් ගහ රටෝ වෙන ඒකවට මායාව මෙන්න මේ බව හම්බ වෙන්නට ඕන මේ බව හම්බ වුණා නම් එයා ඉපදු සංඥාව නෙමෙයි තියෙන්නේ. අන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය මෙල අභිදානාති වෙනවා. විශේෂයෙන් දැනගත්තා. අර මැජික් එක පැත්තකින් අල්ලගත්තා වගේ එයාට මැජික් බවක් හම්බුණා ඇත්තක් හම්බුන්නේ. එහෙනම් මේ සංඥාව තමයි ප්‍රබල වෙන්නේ සංඥාව ප්‍රබල වෙන්න හේතුව සංඥායි පල්ලාසේ ඒ තමයි අවිද්‍යාව කියන කාරණාවත් එක්ක. ත්‍රිවසන්න. පෙරවන් සම්මයි බොහෝ සුභ ස්වාමීන් වහන්සේ මේ අර ඉස්සර වෙලා විස්තර කරපු ස්වාමීන් වහන්සේ විස්තර කරපු විදිහට මාමඤ්ඤති වෙන කෙනාට තවමත් මේ ඇතිකල්හි මේ වේ කියන තැන ඇවිල්ලා නැහැ නේද? ඒ කියන්නේ තාමත් එයාට මේ ඇතිකල්ලි එය වෙන අවස්ථාව නේද මාමඤ්ඤති වෙන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? ත්‍රිවන් සරණයි. කෙරුවන් සරණයි. නෑ මාමඤ්ඤී කියන කොටස් ඒක කෙනාට මේ ඇති කල්ලි මේ වේ කියන න්‍යය තමයි තියෙන්නේ. නමුත් සේක කෙනා කිව්වට සේක කෙනාගේ ලෝකයේ තුලදී එයා හැම වෙලෙම මේ දර්ශනයත් එක්ක යොමු වෙලා නෙමෙයි ඉන්නේ. එහෙම ඉන්නවනම් එයාට කොහොමද සේක කෙනාට රාගය හටගන්න විදියක් නෑ. දේශය හටගන්න විදියක් නෑ. ඊළඟට උපරාග උපරාග හදගන්න විදියක් නෑ. මොකද ඒකට යමුනේ ඒකට අහුවුනේ ඒක හැම මොහොතකම නොදකපු නිසා නේ කියන්නේ සාමයක විමුක්තිය ලැබනවා කියන්නේ. කලකදී ලබන විමුක්තිය. අතනති කෙනාගේ අතනති බව හැම වෙලෙම සිහි කරන්නේ නෑනේ. අතනති බව සිහි වෙච්ච තනන් අතනති බව දැනගන්නවා. සීක කෙනාගේ ඒ සීක භූමියට ආව කෙනාට මේ හේතුපත් ධර්මයේ පිළිබඳව නුවණ යොමු කරන්නට ඕන. එතකොට යොමු කරන එකත් එක්ක තමයි එයාට ලැබෙනකොට අර එයාට හේතු නිසා ඵලයක් ලැබුණ බව හම්බ වෙනවා. ඵලයක් තියෙනවා එයාට. ඵලෙ නැති වෙලා නැහැ. පටවිය තියෙනවා එයාට. පටවිය නැති වෙලා නැහැ. එතකොට පටවිය තිබුණට පටවිය මේ හේතු නිසා කියන්නේ. දැන් ලනුව තියෙනවා එයාට. ලනුව නැත්තේ නෑ. හැබැයි ඒ ලනුව ඒ මොහොතේ අල්ලගත්ත නිසා ඒ අල්ල ගැනීම නම් වූ හේතුව ඇති නිසාම ලනුව නම් වූ ඵලය. අතහැරපගම ලනුව නෑ. එහෙනම් නමක් කර තියෙනවා. නැති වෙලා නැහැ. හැබැයි යාට ප්‍රඥා චක්කුසේදයි පේන්නේ මේ හේතුයෙන් මේ ඵලය කියලා. කල්පනාවකට නෙමෙයි. අන්න ඒ වගේ තමයි. මේ මාමණී කියනකොට හේතුවත් ඵලයක් යාට දෙකම හම්බ වෙනවා. ඒ දෙකම හම්බුණාට පස්සේ ඒ කෙනාට තේරෙනවා ඵලය යාට ලැබිලා තියෙන්නේ. හැබැයි නුවණින් එයා දන්නවා මේ හේතු නිසා මේ ඵලය කියලා. හැබැයි හේතු නිරුද්ධ වෙලා නැහැ. ඒක නුවණකින් යට හම්බෙන්නේ. ඒ විදිහට නිතරම මේ ශේක කෙනා මෙහිම දකිමින් ඉන්නවනම් එයාට ওই ඉවහාර යොදන්න බැහැ. අන නිවෙනවා. ඒ විදිහට සම්පූර්ණ සත්‍ය දැකමින් ඉන්නවනම් ඒ කියන්නේ හැම මොහොතකම එයාට ওই හේතු ටිකම හම්බෙලා නම් තියෙන හේතුඵලේ එයාට මේ ලෝකයන් නිස්පාදනය වෙන්නේ නැහැ ඊට පස්සේ. ඒක නම් කතා කරන තියෙන රහතන් වහන්සේ. අන නිවෙනවා. එහෙම සත්‍ය දැකමින් ඉන්නකොට නිවෙනවා. නමුත් කෙලෙසයත් එක්ක අපට මේ හසර පැවැත්මට යොමු වෙනකොට අපට හැම වෙලෙම මේ කාරණාවට යොමු වෙන්න බෑ. ඒ නිසා තමයි ශේක වෙච්ච කෙනෙකුට විශේෂයෙන්ම සාමික විමුක්තියක් තමයි ලැබෙන්නේ අසමික විමුක්තිය නෙමෙයි කලකදී ලබන විමුක්තිය නෝනියමු කිරීමත් එක්කයි ඒ කාරණාව තේරෙන්නේ තේරුවන් සරණයි ආ බොහොම පින් ස්වාමීන් වහන්සේ තේරුවන් සරණයි තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ දැන් මේ සූත්‍ර දේශනාවේදී මඤ්ඤණාව කියලා කතා කරන එකම අභිනන්දති කියන වචනේ. එතකොට අපිට තහා කියන්නේ දැන් ධර්ම දේශනාවේ ජහනම් වෙන අභිනන්දති අභිවදති අජ්ජෝසාය සික්කති කියන මේ ඒ තුන මේ මෙන්න මේක මේවා මේ ඒ කාරණා කොහොමද ගැලපෙන්නේ කියන එක මඤ්ඤණාවත් සමග සම්බන්ධයක් තියෙනවා අන්න ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් සම්මස තේරුම් සරණයි තේරුම් සරණයි දැන් අතන අභිජානාති කියනකොට ඒක විශේෂයෙන් අවබෝධ කරගන්නවා කියන එක. අභිනන්දද කියන්නේ හතුලින් පිළිගන්නවා කියන එක. අභිවදිත කියන්නේ ඒක ඇත්තටම යාට දෙයක් බව හම්බුණා. කියන්නේ බැසගත්තා, හතුලින් පිළිගත්තා, අන්න යාට ඒ දේ ලැබුණා. තමන්ට දැන් අර මදු මොකේද මහානිදාන් සුට්ටි පැහැදිලි කරන්නේ පරිේශණය කරනවා කියලා. ලැබෙනවා ඊට පස්සේ. අන්න ඒ දෙයක් ලැබෙනවා. ලැබුණට පස්සේ ඒකත් එකම විතරකයක් තියෙන්නේ. අන්න ඒක මොකද්ද කියලා දැන් අපිට මේ පින්තුන්ට ඇහෙනවා කනට සද්දයක්. මේ සද්දය කියන කාරණාව අන්න මොකද්ද කියන කාරණාව මේ පින්තුන්ගේ ලෝකයේත් එක්ක ආ මේ අනුදස්සනස කටහඬ කියන කාරණාවට යොමු වෙනවා. අන්න ඒකත් එක තමයි පැවැත්ම සිදු වෙන්නේ. අභිජානාති කියනකොට විශේෂයෙන් අවබෝධ කරගත්තා. ඒක මේකත් එක්ක යන්නේ නැහැ. අපි කියන වචනේ තිබ්බට මේකත් එක්ක නෙමෙයි මේක විශේෂ අවබෝධය. අරක සතරින් පිළිගැනීම. අජ්ජෝ සායතිකති අභිනන්දති අභිවදිත කියනකොට. මෙතන තියෙන විශේෂයෙන් අවබෝධය කරා යනවා කියන එක. ඉතින් ඒ නිසා මේ දෙක අතර සම්බන්ධයක් නැහැ. නමුත් අර තුන තියෙනවා එකට සම්බන්ධයක් අජ්ජෝ සාය අභිනන්දති අභිවදිත කියන එකත් එක්ක. අපි අපි ඥානන්ත කියනකොට විශේෂයෙන් අවබෝධ කරගත්තා. දැනගත්තා. මෙන්න මේකත් එක තමයි එතන ලියමු වෙන්නේ. ත්‍රිවංශ සරණයි. තේරුම් ගන්න සම එතකොට ඒ කියන්නේ අර අභිනන්දති අභිවද්දති අජෝසයිති විතර මඤ්ඤණා ඒ කියන්නේ මේ මේ පුතජන පුතජනගේ ස්වභාවය තමයි එතනින් කියවෙන්නේ ඒ ස්වාමීන් වහන්සේ. ඔව් එතන කියන ප්‍රවැත්මත් එක්ක. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි දැන් එතන දැන් ඒ සූත්‍ර දේශනාවෙන් පැහැදුනම ඒ කියන්නේ මේ නිවන කියලා අපි දෙයක් ගත්තත් ඒත් එතන තියෙන මඤ්ඤණාවක්. එතකොට දැන් දැන් එතකොට එහෙමනම් නිවනින් මෙහා අපි මොන හරි බොද්ධංග ගැන හරි මොන හරි දෙයක් ගැන හරි යම්කිසි සතුටු වීමක් ඒ වගේ දෙයක් තියෙනවා නම් කියන්නේ දැන් අපි කියන ප්‍රීතිය ප්‍රමුදිතභාවය එහෙම එහෙම හරි මොන හරි දෙයක් ඒ ඒ හැම එකක්ම දැන් මට තියනවා කියලා ගත්තොත් එතන ඇත්තටම තියෙන්නේ මඤ්ඤණාවක් නේ ස්වාමීන් වහන්සේ මඤ්ඤණාවක් තියෙන්නේ ඒත් මඤ්ඤණාවක් මට තියෙනවා ගත්තත් ඒක මම යනවා. ඒ ඔක්කොම ඇත්තටම ප්‍රවත්මක්මයි. නිදහස් වීමක් නෙමෙයි. සම්පූර්ණ ප්‍රවත්මක් තියෙන අපිට හැම වෙලෙම කොහෙන් ගෙත් අපි මඤ්ඤණාවට කැරකිලා එනවා. ඒකයි ස්වභාවය. මඤ්ඤණාන් ගැලවීමක් අපට තියෙන්නේ. ඒක තමයි. ඒක තමයි ස්වාමීන් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැන් මාමඤ්ඤතික ඇදී ස්වාමීන් වහන්සේ දැන් විදර්ශනා කරන කුජලේ දැන් පඨවි ආපෝ තේජෝ වායු වගේ ඒවා පංච උපාදානස්කන්ධ ක්‍රියාවලියක් එහෙම නැත්නම් පටිච්චසමුප්පාද ක්‍රියාවලියක් කියලා දකිද්දී ඒක අර විසම සංඥාව නැති වෙලා ඒක එකක් විදිහට දක්න තැනක් ආවහම ඒකෙන් අයින් වෙනවා නමුත් එයාට තාම හැඟීමක් තියෙනවා මේ පටිච්චසමුප්පාදය තියෙනවා පංච උපාදානස්කන්ධයක් තියෙනවා කියලා. ඒකද මාමඤ්ඤති කියන්නේ ස්වාමීන් වහන්සේ අරහත්ත්වයේදී ඒකක් නැති වෙලා එතනිනුත් නිදිලා නිරෝධයෙන් සාක්ෂාත් වෙන එක. ඊළඟ සල්ලා දරුවන් සන්නයි. ඒ කාරණාව යම් පමණකට හරි මොකද හේතුව දැන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන කාරණා වුණත් අපි පටිච්චසමුප්පන්නව දකිනකොට කොහොමත් අපිට පඨවි භාවයේ අපි යම් කාරණාවකට දකින්න දකින්න ඒක අයින් වෙලා යනවා. දැන් අර ධාතිබ්බංග සූත්‍ර ආදී දේශනා තුළ පැහැදිලි වෙනවානේ. හැබැයි ඊට පස්සේ ආයේ අනික් ඒවාට යනවානේ. ඒ කියන්නේ ආකාශය රූපාවචර බ්‍රහ්මා බ්‍රහ්ම ලෝක එකයි බුදුරණසර ඔක්කොම කියන්නේ. බ්‍රහ්ම රූපාවචර අරූපාවචර ඕවට යනවා ඊට පස්සේ. ඒතොර ඒක ඇති බව හම්බෙනවා. අපි දැන් අපේ කෝණේ දැන් මොකකටද යමු වෙන්නේ පටවි නම් අන්න පටවි බව දැන් හම්බෙන්නේ. හැබැයි හම්බුන්නේ නැත්තේ දැන් ඒකට යමු වෙලා නැහැ වෙන දෙයකට යමු වෙලා. පටවි ගොරෝසුයි. ගොරෝසු දෙය අයින් වෙලා පොඩි සියුම් දෙයකට යමු වෙලා. ඊළඟට ඔන්න ආකාශය අනන්තයි විඤ්ඤාණ අනන්තයි නැත්නම් මොනවා හෝ එහෙම දෙයකට හම්බෙනවා. මොනවා හෝ දෙයකට හම්බුණා. ඊට එයා ගියාම තවත් එහාට යනකොට තියෙන ditta සුතමත විඤ්ඤාත. උපරිමයට යනකොට. දැන් තවත් කියව සබ්බම් මොනවා හෝ දෙයක්. ඕනම දෙයක්. එතනත් මඤ්ඤණාව තියෙනවා. නම් අර ගොරෝසුව පඨවි භව, ආපෝ භව, තේජෝ භව ඊළඟට දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, ඊළඟට අරූපාවච බ්‍රහ්ම ලෝක, ඊළඟ ditta සුතමත විඤ්ඤාත සියල්ලක්ම ඊළඟට නිවන ගැනක් තියෙනවා. එතකොට එහෙනම් ඔය හැම එකක්ම අපට මඤ්ඤණාවක්. එතකොට අපි සත්‍ය දැකීමෙන් නම් ඉන්නේ අන්න මාමඤ්ඤී. එතකොට අපි හිතමු දැන් පටවි බවට සාපේක්ෂව අපිට වෙන දෙයක් අහුණා නම් පටවි බව හම්බෙන්නේ නැහැ. පටවි බව හම්බුනේ නැත්තේ ඒ පටවි භාවයේ අපි තුළ සකස් වෙන ස්වභාවයේ ඒ කල්පනාවත් එක්ක දුරු වුණා. හැබැයි වෙන දෙයක් අල්ලන් ඉන්න පුළුවන් මඤ්ඤණාවක් වෙන්න පුළුවන් සමහරවිට. හැබැයි හේතුප්‍රත්‍ය ධර්මයන් නම් එතන දකින්නේ අන්න එතන මාමඤ්ඤී. හැබැයි එහෙම දෙයක්වත් ලැබෙන්නේ නැති තැනදී තමයි න මඤ්ඤී බවට පත් වෙන්නේ. එතකම් මේ මඤ්ඤණාවක් තියෙනවා. ඉතින් ඒ නිසා දැන් අපි පටේ බව විතරක් හිතන්න නැතුව ඊතරු ඒවා ගැන හිතන්නට ඕනේ. අවසානයේ බිහිසුත මුත විඤ්ඤාණය ගැන හිතන්න ඕනේ. එතකොට එහෙනම් අපි මොන හෝ දෙයක් අපට හම්බුණා නම් මඤ්ඤණාවක් එතන දෙයක් ඇති බව හම්බුණා නම් මඤ්ඤණාව සකස් වෙන බව හම්බුණා නම් අන්න ලැබුණා හේතුයෙන් ලැබුණේ. එහෙනම් මෙතන අන්න විධානයක් එනවා මා කියන විධානේ මා මඤ්ඤී බවට. සකස් නොවන තැන හේතු නිරුද්ධ වීමත් එක්ක අන්න න මඤ්ඤී බවට පත් වෙනවා. එතකොට න මඤ්ඤී බවට පත් වෙනවා කියන එක අපිට තේරුම් ගන්නට අනිවාර්යයෙන්ම මේ මාමඤ්ඤී කියන කාරණාව තේරෙන්නට ඕනේ. නැත්තම් අපිට මේ නිවීම කියන එක තේරෙන්නේ නැහැ. තේරුවන් සරණයි. තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ නොපිහිටීම නිවන නෙවෙයි. නමුත් පඨවි ආපෝ තේජෝ වායෝ නිවන තුළ නොපිහිටනවා කියන එක ස්වාමීන් වහන්සේ තිබෙන විදිහට අමතරව තවත් ඒ කියන්නේ කිසිම පැනවීමක් නැතුව යන තැනක පට ව්‍යාපෘතිජෝ ආයෝ කියන තැනක විතරක් නෙමෙයි නිවන කියන එක කියන එක ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණ බුදුරණවහන්සේ දැන් පැහැදිලි කරන හැමදේම පැහැදිලි කරනවානේ පට ව්‍යාපෘතිජෝ ඊළඟට කොට උස මහත සංඥා මේ හැම දෙයක් මොකද දැන් පට ව්‍යාපෘතිජෝ ආයෝ වලින් අපිට රූපය හම්බෙලා රූප රූප සංඥාවත් එක්ක හම්බලා තියෙන්නේ. ඊළඟට රූපය නැති බව අපට හම්බුණා අරූප අරූප සංඥාවත් එක්ක. එතකොට අරූපය හම්බුනේ රූපය කියන දැන් නැති බව. එහෙනම් ඒකටත් රූපේ පැත්තකින් ඉඳලා. රූප නැති බව තමයි අරූපය. රූපය කියන කොනකුත් තිබිච්ච නිසා තමයි අරූපය මනින්නේ. නැත්තම් අරූපය මනින්න අපට හම්බෙන්නේ නැහැ. අන්න අරූපය හම්බුනේ රූප නැති බව හම්බුණා. රූප නැති බව සංඥාවක් හම්බුණා. එතකොට මේ කිසිම දෙයක් නොපිහිටීම තමයි නිවන බවට පත් වෙන්නේ. එහෙම නැතුව යම් කිසි කෙනෙක් අරූපාවචර සමාධියට ගියහම පටවි බව නිරුද්ධ වෙලා. කියන්නේ පටවි දැන් අපි දන්නවනේ ක්‍රමානුකූලව නිරුද්ධ වෙලා යන ස්වභාවයක් තියෙනවා. ඒකට රූප සංඥාව කියන එක පුජ්‍ය සංසාර නිරුද්ධ වෙලා. නමුත් අර කාරණාව තියෙනවා. හේතුප්‍රත්‍ය වශයෙන් දැකතනදී ඒ පටවි බව ඒ හේතුප්‍රත්‍ය වශයෙන් දකින්න නම් ගියේ එයාට නිවුන් නැතිනම් අරූප සංඥාව තුල අල්ලගෙන ඉන්නවා. හැබැයි අරූප සංඥාවේ සත්‍ය දැක්කම තමයි ආපහු නිවෙන්නේ. නමුත් යම් කිසි කෙනෙක් රූප සංඥාවත් එක්ක සත්‍ය දැක්කනම් අරූප සංඥාව අල්ලගෙන හිටියත් අරූප සංඥාවෙන් ඉක්මුණාට පස්සේ එයාට අල්ල ගන්න දෙයක් තියෙනවා ඊට පස්සේ. මොකද රූප සංඥාවත් එයා ඉක්මවල තියෙන්නේ සත්‍ය දැකලා අන්න පිටින්නේ නැහැ අරක සත්‍ය දකින්නවා නෙවෙනවා. එහෙනම් මේ හැම එකකම සත්‍යයක් හම්බෙන්න ඕනේ. එකක විතරක් නෙමෙයි. ඒ හැම එකම සත්‍ය දකින්න තමයි නිවීම කියලා වෙන්නේ. හරියට හම්බුනාම ඔය ඔක්කොම හම්බ වෙනවා ඊට පස්සේ. තේරුම් ගන්න. තේරුම් ගන්න සම්හස සමාන එතෙන්දි දැන් අපි හිතලා බලුවම ඒ කියන්නේ දැන් රහතන් වහන්සේගේ දැන් අපි කිව්වොත් පඨවි අපි කියන අපිට දෙවිදියකට මේ කියන්න පුළුවන් පඨවිය පිළිබඳ මඤ්ඤණාවක් නැහැ. එහෙම නැත්නම් පඨවිය යයි මඤ්ඤණාවක් නැහැ. එහෙම නැත්නම් අපි නිවන ගත්තොත් නිවන පිළිබඳ මඤ්ඤණාවක් නැහැ. නිවන යයි මඤ්ඤණාවක්. ඒ කියන්නේ දැන් අර අපි පළවෙනි විතර කිව්වොත් අර පඨවිය පිළිබඳ කියනකොට පඨවිය ගැනීමක් තියෙනවා. එහෙම නැත්නම් නිවන පිළිබඳ කියනොත් නිවන කියලා දෙයක් තියෙනවා. ඒ පිළිබඳ මඤ්ඤණාවක් නැහැ. ඒ වුණත් ස්වභාවය තියෙන්නේ නිවන යයි ගැනීමක් නේද රහතන් වහන්සේට. එහෙම නේද ස්වාමීන් වහන්සේ? පෙරවස්සම ඒකේදීමයි. ඒ කියන්නේ නිවන යයි ගැනීම, පතවි යයි ගැනීම තියෙනවා කියනකොට නෑ කියලා යනවනේ කොහොමද? දැන් බුදුරණවහන්සේ අපපතිත්ත කියලා කතාව නැත්නම් ඊළඟට එන ගාදති මේ හැම දෙයකම නොපිහිටන පිහිටන බව කතා කරන්නේ. දැන් අර අපි අර පිළිබඳව කියන කාරණාවවත අපි දැම්ම ගමම්ම වෙන්නේ අපට ඒක තිබිලා තිබිච්ච දේ මම කර මම ඒක පට මේ ඒ ගැන හිතන්නේ නැහැ. එතකොට ඒක තිබුණා කිය දැන් මට හිතාගන්න බැරි යන්නේ ඒකයි. ඒක තිබුණා කියනකොට තිබුණේ කාටද? මොනෝක අපි හිතන්නේ නැහැ. ඒක තිබුණානේ දැන් මොකද තිබුණා කියන්නේ මොකද්ද? කාටද? කොතනද? කාට හරි තිබිච්ච දෙයක් තිබුණේ මට. මට තිබිච්ච දේ මම උත්සාහ කරනවා අයින් කරගන්න. මමත් එහෙම තියෙනවනේ. නම් පටවිය පිළිබඳ නෙමෙයි පටවියයි. පටවියයි ගත්තාම වැරද්ද කියන්නේ. පිළිබඳ කියන තන කතාවත් එක්කම අත්මුෂ්‍ය කිහිල්ල ඉවරයි. මමත්වේ ලැබිලා ඉවරයි. තියෙන බවක් කිහිල්ල ඉවරයි. තියෙනවා කියලා ගත්තනම් මම කතා කරන්න දෙයක් නෙමෙයි මම ඉන්නවා. මොකද ඒ තිබුණේ කාට හරි සාපේක්ෂව. සාපේක්ෂ තත්ත්වයක් නැත්නම් ඒක ලැබෙන්න විදියක් නැහැ. අපි මේ ලෝකේ හැමදේම කතා කරන්නේ සාපේක්ෂතා වාදයත් එක්ක ලෝකේ කතා කරන්නේ අන්න ඒකට එක මේ ලෝකේ හැමදේම ගොඩනැගිලා තියෙනවා දැන් සාපේක්ෂතා වාදයත් එක්ක මොකද ඒකට හේතුව ලෝකයක් කියන්නේ ඒකත් එක්ක අපි ඕකත් එක්ක ලෝකෝත්තර මාර්ගයකට යන්න ගියාම ලෝකෝත්තර මාර්ගය අපි විවරණය කරනවා ඒ සාපේක්ෂතාවාදයත් එක්ක. ලෝක පැවැත්මට සාපේක්ෂතාවාදයත් එක්ක හරි. ඒක ලෝක පැවැත්ම. ලෝක පැවැත්ම බොරු බවයි ලෝකෝත්තර මාර්ගෙදී හම්බෙන්නේ. සාපේක්ෂතාවයක් හම්බුණා නම් එතන ලෝක පැවැත්මමයි. එහෙනම් පටවිය යයි ගන්න එක තමයි වැරද්ද. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ සංඥා විපල්ලාසය ගැන සඳහන් කරා. ඊතුරු විපල්ලාස දෙක ගැන පොඩ්ඩක් විග්‍රහ කරන්න පුළුවන්ද? චිත්ත විපල්ලාස, අධිත්‍ය විපල්ලාස. ඊතරසර. ඊතරසර. ඉතින් ඒකත් එක්ක තමයි ඔක්කොම තියෙන්නේ. සංඥා විපල්ලාසයත් එක්ක අපි ඇත්තටම දෘෂ්ටි වශයෙන් ඒ වගේම සිතේ දැන් සිතේ විපල්ලාසයක් බවට පත් වෙන්නේ. අපි මේ හැමදේම නීතිසපාත්මයි කියලා ගත්තට පස්සේ අපි කොහොමද වෙන වැරදි වශයෙන් වැරදි විදිහකටනේ. අකුසල් පැත්තට යමු වෙනවා. දිට්ඨි වශයෙන් ගත්තාම අපි දෘෂ්ටියකට යමු වෙනවා. මේ සාසත උච්ඡේද වශයෙන්, ඇතනත වශයෙන්. දැන් අපි කල්පනා කරන හැම දෙයක්ම අපිට තිබිලා නැහැ. මොකද අපි වැරදි දෘෂ්ටි වලට අපි හැම වෙලෙම අපේ කෝණෙත් එක්ක ගැලපෙන ස්වභාවයකට යන්නේ. මේ සංඥා විපල්ලාසයත් එක්ක ඔය ඔක්කොම බැඳලා තියෙනවා. සංඥා විපල්ලාසය දුර වෙනවත් එක්ක ওই සියල්ලක්ම එතනින් අයින් වෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් සවනද ඇත්තටම මේ රූප සංඥාව ගැන අර මේ මේ කලාවිවාද සූත්‍රයේදී මේ මේ ටිකම නේද ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ මේ කෙනෙක් රූප සංඥා සංඥාව අරගෙන ඒකට එක්කෝ එක තියනවා නෑ භව විභවයට යන දේ ගැන නේද ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ඒකම තමයි විග්‍රහ කරන්නේ කලාවිවාද සූත්‍රෙත් පැහැදිලි කරන්නේ ඒ රූප සංඥාව කියන කාරණාවත් එක්ක මේ පැවැත්ම සිදුවෙන ආකාරය ඊළඟට ඒක නිරුද්ධ වීම කියන කාරණාවේදී ලෝක සංඥාවත් ඉක්මවලා සංඥා නැති බව ගැනීමක් නැතුව අන්න නිබ්බාණය කියන කාරණාවේදී අල්ල ගැනීමෙන් තොරව ඒකයි ඒ සංඥාවට ලෝක විවහාරයක් දෙන්නත් බැරි. නැත්නම් අපි තවත් ලෝක විවහාරයකට එනවා හිම සංඥාවක් කිව්වහම ඒ නිසා තමයි සංඥාවක් තියෙනවා නමුත් ඒක සංඥාවක් නෑ කියන්න බෑ නැත්නම් නැති සංඥාව විවහාරයට යනවා. ඒ නිසා ඒ සංඥාව මොකද්ද? අන්න බෞද්ධ නිබ්බාණම් කියන සංඥාව. ඉතින් ඒක අපි මම කරන සංඥාවක් නෙමෙයි ඒක. සංඥාව නැහැ කිව්වොත් මම සංඥාවකට කරන්න යනවා. අන්න ඒකත් එක බුදුරණන් මේ විග්‍රහය සම්පූර්ණයෙන් දෘෂ්ටියකට කෙනෙකුට යන්න ඉඩ නොදී විමසන්න ප්‍රඥාවට අවශ්‍ය යෝනිසෝ මනසයි ඉඩ දීලා මේ ධර්මයේ හැම එකක්ම කිස්මතු කරලා තියෙන්නේ. පෙරවසරණ. පෙරවසරණ සානාත බොමි. පෙරවසරණ අසම්නාස අර එක තැනක මේ මම දැක්කා මේ ඒක මම හරියට සූත්‍රයෙන් නම් දැක්කේ නෑ වෙන කෙනෙක් කියන්නේ කරේ ටිකක් දාලා තියෙන තැනක දැක්කේ ඔය එතන නිර්වාණය කියන ඒ සංඥාවක් තියෙනවා කියන එතන මානසිකාරයකුත් තියෙනවා කියලා එහෙම දෙයක් මේ තියෙනවාද කියලා දැනගන්න කැමති ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. දැන් අපි මොන විදියට හරි කරන්න ගියාම අපට ලෝකයේ දෙයක් නේ හම්බෙන්නේ. අපි දැන් බුදුරණවහන්සේ අංගුත්තර නිකායේ 6 සූත්‍ර ගණනාවකුත් නිබ්බාන සූත්‍රවලත් පැහැදිලි කරනවා සංඥාවක් ඊළඟට මානසිකාරයක් නැති බව නෙමෙයි විග්‍රහ කරන්නේ. ඇති බවක් නෙමෙයි විග්‍රහ කරන්නේ. ඇති ඇති බව විග්‍රහ කරන අපේ ලෝකයේ ඇති බව දෙයක් එක තමයි අපේ පැනවීම එක්ක විග්‍රහ කරන. මේ පැනවීම ඔක්කොම ඉක්මවලා. ඒතකොට මේ සියල්ලක්ම ඉක්මවලා හැබැයි මේකක්වත් නැහැ කියලා කියන්නේ නැහැ. මොකද නෑ කිව්වොත් නැති බව ආයි මානසිකාර සංඥා කරනවා. එච්චරටම අපට අර මම ඉන්න නිසා මට මොකක් හරි අල්ලගන්න යමු වෙනවා. ඒකයි ඒක සාක්ෂාත් කළ යුත්තක්. එහෙමනම් අපි විග්‍රහ කරන්න ගියොත් එහෙම මොනවා හෝ ක්‍රමයකට මේක තියනවා කියලා ඒ විග්‍රහය අපේ කෝණයත් එක්ක අපි යන්නේ දෘෂ්ටියකට යනවාමයි. අපට හම්බෙන්නට ඕනත් ඔය කාරණාවේදී උත්තරයක් නෙමෙයි. අපට ඔය විග්‍රහයේදී උත්තරයක් නෙමෙයි හම්බෙන්න ප්‍රත්‍යය. අපට විමසලා තේරුම් ගන්න ඕනේ. මොකද උත්තරයක් හම්බ වුණා නම් උත්තරේ හම්බුනේ අපේ රාමුවට. එතන සාක්ෂාත් වියුත්තක් තියෙන්නේ අරහත්ත්වයට එක්ක. අපට උත්තරේ හම්බුණා නම් අන්න අපි අපේ කෝණයත් එක්ක දාගත්ත ලේබල් එක. අපට හම්බෙන්නට ඕනේ එහෙනම් මෙන්න මේක අපට හේතුපත් වශයෙන් විමසන්න විමසන්න ලැබිච්ච ප්‍රඥාවට සාක්ෂාත් වෙන වැඩ පිළිවෙල. ඉතින් ඒක නැති නිසා තමයි අද ගොඩක් වෙලාවට ඒක අල්ලගෙන ඒ සංඥාවක් තියෙනවා මානසිකාරයක් තියෙනවා කියලා මේව අල්ලගෙන ඒ අල්ලගත්ත දේ තියෙන දෙයක් බවට ආයෙපත් කරගෙන ඉන්නවා. නැති බව කියවන නැති දේ තියෙන දෙයක් බවටපත් කරගන්නවා. දැන් ලෝකේ ඔක්කොම නොමැති බවත් ඒ මානසිකාරයේ සංඥා නැති බවත් කියලා. එතන කියන පටවි මානසිකාරණේ, ආප මානසිකාරණේ, තේජෝ මානසිකාරණේ, වායෝ මානසිකාරයන්නේ, රූපී මානසිකාරයන්නේ, අරූපී මානසිකාරයන්නේ, දිත්‍යයක් නැහැ, සුතයක් නැහැ, මුතයක් නැහැ, විඤ්ඤාතයක් නැහැ, ආකාශයක් නැහැ. ඒ ඔක්කොම නැති බවක් කියලා. ඒ මානසික නැත්තේත් නැහැ කියලා. මනසිකාරයක් ඇති බව කියවහම එහෙනම් ඇති මනසිකාරය මොකද්ද කියලා ආයේ තමන්ගේ කෝණේ මේ තියෙන දෙකත් එක්ක දාගන්න තියෙන්නේ. අන්න ඒකයි එහෙනම් අපිට ඒ දුන්න කාරණාවේදී අපිට විමස ඒ කියන්නේ යෝනිස මනසිකාරය කරන්න අවශ්‍ය දේ දීලා තියෙන අපේ කෝණයට අල්ලගන්න නෙමෙයි. අපේ කෝණට හම්බෙන්නේ නැහැ ඒක. අන්න එතනදී අපේ ප්‍රඥාව වෙනාට පස්සේ අපේ කෝණයට හම්බු නොවෙච්ච දේක් සාක්ෂාත් වෙනවා. ඉතින් ඒ නිසා ඒක ඒ ඒ ඒ විදියට චින්තනයක් අද ගොඩක් වෙලාවට අඩු නිසා අපි හැමෝම කැමති ස්වභාවයක් තියෙනවා කොහොම හරි අහනදී අපට මේ මේ ඒ වෙලෙම තේරෙන්න ඕන. ඒ වෙලෙම තේරෙන කට්ටිය හිටියා ඒ කාලේ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ, බාහිදාවචේය ස්වාමීන් වහන්සේ, මුගලන් ස්වාමීන් වහන්සේ. ඔය වගේ කට්ටිය හිටියා. අහප ගමන් තේරිලා නිවුණා. දැන් අපට තියෙන්නේ මේක තේරුම් ගන්න අවශ්‍ය දේ ලැබෙන්නට ඕනේ. අන්න එතකොට තමයි අපිට මේ කාරණාවත් එක්ක මාර්ගයට යන්න පුළුවන්කම ලැබෙන්නේ. නැත්නම් අනිවාර්යෙන් අර විදිහේ දෘෂ්ටි වල තමයි යොමු වෙන්නේ. ත්‍රිවන් සරණයි. ත්‍රිවන් සරණයි ස්වාමීන් වහන්සේ. මම ප්‍රශ්නයෙන් ප්‍රශ්න සාන්නංග මෙතන මේ මේ සූත්‍රයේ ඉස්සරහාම බුදුහාමුදුරුවෝ පටන් ගන්නකොටම සබ්බ ධම්ම මූලපරියායං වූ භික්ඛවේ දේශස්සාමි කියනනේ. يعني සියලුම ධර්මතාවය මේ හැදෙන හැටි කියලා තමයි මට ඒක තේරුනේ. ඒකට දැන් අර එතකොට ඒ කියන්නේ අවසානයේ මේ සංඥාව ගැනනේ. ඒ කියන්නේ සංඥාව මේ සංඥා පල්ලාල්ක නිසා මේ ඔක්කොම ටික මෙහෙම හැදෙන්න පුළුවන් කියන එක. දැන් අර සංඥාවක් තමයි ඒක. ඒකදී යම් වේදී සංසංජානාති කියලා. එතකොට ඒක අපිට ගෝචර වෙනවා එහෙම අඩු වැඩි සංඥාව තමයි අපිට ගෝචර වෙන්නේ ඒකින්ද එහෙම මෙතන සංඥාව ගැන විතරක් කියන්නේ කියලා පොඩ්ඩක් කියන්න සාමිනා. චරවන් සරණයි බුදුරන් වහන්සේ නිබ්බේධික සූත්‍රය පැහැදිලි කරනවා යම් යම් ආකාරයකින් සංඥා වෙන්නේ ඒ ආකාරයෙන් තමයි විවහාරයක් තියෙන්නේ. විවහාරය කියන්නේ ලෝක ලෝකයා විවහාර කරන දේ එක විවහාරයක් අපි විවහාර කරන දේ ඒත් විවහාරයක්. එහෙනම් අපට පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක මනුස්ස ලෝක දික්ක ලෝක විඥාන මොන දෙයක් හමුණත් ඒ මොකද්ද ඒක අනිවාර්යයෙන්ම සංඥාවේ විපාකයක්. ඒකයි සංඥාව ගැන කියන්නේ. සංඥාව නිසා තමයි ඔක්කොම ලැබෙන්නේ. තේරුවස්. දැන් සමසේ දැන් අර වහන්සේ දේශනා කළ විදිහට මාමඤ්ඤති කියන අවස්ථාව දැන් සීක පුජ්‍යලයා පතරිය මඤ්ඤනා කරන්නේ නැති අවස්ථාවකදී නමුත් ඒක එහෙම තේරුණත් එයාට සාමාන්‍ය ජීවිතයේදී මඤ්ඤණා වෙනවා. ඒ මඤ්ඤණා වෙනකොට එයා ඒක මඤ්ඤණාවෙන් මගහරින්න උත්සාහ කරාට එයාට ඒක මාඤ්ඤණාව දිගටම පවතිනවා. නමුත් එයා හිත තිබ්බට පස්සේ මේ මඤ්ඤණාව කරන එක වැරදි කියලා තේරෙනවා. ඒ එවැනි අවස්ථාවක් අර ගිරුමානන්ද සූත්‍රයේ තියෙන අට්ඨියති හරායති දිගුච්ඡති කියන අවස්ථාව ඒ තැනත් මේ තැනත් දෙකම එක වගේ දෙයක්ද සාමාන්‍ය පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? තිරුවන් සරණයි. තිරුවන් සරණයි. මාමඤ්ඤති කියන කාරණාව නමඤ්ඤති නෙමෙයි. නමඤ්ඤති රහතන් වහන්සේට මඤ්ඤණා වෙන්නේ නැහැ. මාමඤ්ඤති කියලා කියන්නේ මඤ්ඤණා වෙන්නේ නැහැ නෙමෙයි මඤ්ඤණා වෙනවා. මා කියලා කියන්නේ විධානයක් එපා කියන එක. එතකොට එයාගේ නුවණත් එක්ක මඤ්ඤණාවට තියෙන කියන්නේ මඤ්ඤණා වෙද්දිත් නුවණ යොමු කරනකොට දැනගන්නවා මේක වැරදි කියලා. එහෙමද මඤ්ඤණා නොවිය තියෙන්නේ නැහැ. මඤ්ඤණා නොකරින් උත්සාහ කරනවත් නෙමෙයි. මොකද මඤ්ඤණා නොකරින් උත්සාහ කරන්න බෑ. මඤ්ඤණා නොකරින් උත්සාහ කරන්න ගත්තොත් වෙන දෙයක් අල්ලගෙන තමයි මඤ්ඤණා නොකරින් හදන්නේ. මොකද මඤ්ඤණා කරන්නේ පුජ්‍යලයක්නේ. ඒක නොකරින්ද පුජ්‍යලයකට බෑ කවදාකවත්. පුජ්‍යලත්වයක් ගොඩනැගිච්ච තැන පුජ්‍යලත්වයේ ගොඩනැගීම වැරදි බව හම්බුණා. ඒ කියන්නේ පුජ්‍යලත්වයේ ගොඩ නොගැනෙන තැනයි තමයි මඤ්ඤණාවක් නොවෙන්නේ. මඤ්ඤණාව නොකර ඉන්නව නෙමෙයි. නමුත් සීක කෙනාට පුජ්‍යලත්වය තියෙනවා. එයාට සීක පුජ්‍යලයා අරහත්ත්වයට පත් වෙනකම්ම අස්මිමානීය කියන කාරණාව තියෙනවා. සක්කාය දිට්ඨිය පමණයි දුර වෙලා තියෙන්නේ. මාන ආත්ම දෘෂ්ටිය එක බලනකොට. එතකොට එහෙනම් සීක කෙනාගේ මඤ්ඤණාව තියෙනවා. මඤ්ඤණාව තිබුණාට නෝනින් යුක්තව මේක වැරදි කියන කාරණාව. මේ විදිහට මේ ලැබෙන කාරණාව වැරදි. මොකද හේතුවෙන් හටගන්න බවක් දකිනවා. හේතු නැති වෙනකොට නැති වෙන බවක් දකිනවා. එතකොට ගිරිමානන්ද සූත්‍රයේදී මුලින්ම අනිත්‍ය සංඥාව වෙනම පැහැදිලි කරලා සබ්බේ සංඛාර අනිත්‍යා කියන කාරණාවේදී අට්ඨේති හරයි jigucchiti කියන කාරණාවක් පෙන්නනවා. මුලින්ම අනිත්‍ය සංඥාව පැහැදිලි කරාම අපට තියෙනවා මේ ඇස කන නාසය දිවකය මෙන්න මේ කාරණා අනිත්‍ය වශයෙන් ඉමසන්න. එතකොට අනිත්‍ය වශයෙන් ඉමසන්න මේක අනිත්‍ය වෙන්නේ කොහොමද මේ හේතුප්‍රත්‍ය කොහොමද හටගන්නේ කියන කාරණාව අපි යෝනිසෝ මනසිකාර්ය කරන්නට ඕන. ඒක තේරුම් ගන්න නුවණින් ඉමසන්නට ඕන. එතකොට ඒක පුජ්‍යලයක් මැදිහත් වෙලා තමන්ගේ නුවණ වර්ධනය කර ගැනීම සඳහා කරන වැඩපිළිවෙල. මෙහෙම කරනගෙන යන තැනදී මේ අනිත්‍ය ස්වභාවය කුමක්ද කියන කාරණාව හරියට දැක්කට පස්සේ ඒ කෙනාට බලහත්කාරයෙන් අර සේක නොවිච්ච කෙනා විමසන විදිහ විමසිල්ලක් කරන්න දෙයක් නැහැ. එතකොට යාගේ නුවණක් තියෙනවා මේ හටගත්තු සියලු දේවල් මෙන්න මේ හේතුප්‍රත්‍යයෙන් හටගන්තේ කියලා ඒ නුවණ යොමු කරාම කියන්නේ දැන් අපි හිතමු අපට මනසට එන අරමුණක් දිහා බලන් ඉන්න පුළුවන් අරමුණේ ස්වභාවය. නැත්නම් අපිට මේ ලෝකේ බලන් ඉන්න පුළුවන් ලෝකයේ ස්වභාවය. ඇස් දෙකට ලෝකයේ ස්වභාවය හැට පේනවා තියෙනවා. අපට මනසට අරමුණු වෙන දේවල් මනසින් බලන් ඉන්න පුළුවන්. අන්න ඒ වගේ ඇහැක් ඇති වෙනවා ප්‍රඥාව කියලා. ඒතොර මේ ප්‍රඥාව කියන ඇහැ මනසින් හටගන්න එකක් නෙමෙයි. එතකොට දැන් අපි හිතමු මෙහිම දැන් ඔන්න අපිට අකමැති දෙයක් අපි දකිනකොට අපට හැට පේන අකමැති දෙයක් දකිනකොට අපි ඇහැ ඔස්සේ අකමැති දේ අපි අයින් කරනවා. අපි ඒකට කැමති නැහැ. මනස ඔස්සේ අපි අකමැති දෙයක් කරනකොට ඒකත් අපි අයින් කරනවා. අපි ඒකට කැමති නැහැ. කැමති දේ අපි තියාගෙන ඉන්නවා. <coughs> එතකොට ඇහැට ගෝචර රූප දකින්න එක කනට ගෝචර මේ මේ මනසට ගෝචර අරමුණුත් එක්ක මෙන්න මේ වගේ ඇහැට තමයි ප්‍රඥාව කියන්නේ. එතකොට ප්‍රඥාව කියන ඇහැට හම්බ වෙනවා සත්‍ය. ප්‍රඥාව කියන එහේ හම්බෙන්නේ සත්‍යයත් එක්කමයි. දැන් මනස කියන එක හම්බෙන්නේ අරමුණුත් එක්ක. අරමුණු වෙන් කරලා මනස හම්බෙන්නේ නැහැ. ඇහැ හම්බෙන්නේ රූපත් එක්ක. රූප වෙන් කරලා ඇහැ හම්බෙන්නේ නැහැ. එහෙනම් ඇහැට ගෝචර රූපයමයි. එහෙනම් ඇහැට ගෝචර රූපයේදී අපි ඒ රූපත් එක්ක ඇහෙන් දකිනවා. මනට ගෝචර අරමුණු වලදී අපි මනසත් එක්ක අපි අරමුණු මනසට අපි කල්පනා කරනවා. මෙන්න මේ වගේ තමයි සත්‍යගෝචර ප්‍රඥාහැට. එතකොට ප්‍රඥාහැට සත්‍යගෝචර වෙනකොට නුවණින් ඉමසලා යෝනිසමනසිකාරයත් එක්ක ඇති කරගත්ත ප්‍රඥා චක්කුසයෙන් ලෝකේ දිහා බලන්නේ යමු වෙනකොට ඇහෙනුත් නෙමෙයි මනසිනුත් නෙමෙයි. ඒකට ඇහෙන් මනසින් දකින ලෝකයට ඔන්න අපි ප්‍රඥාහැ දානවා. ප්‍රඥාහැ යොමු වුණාට පස්සේ මේ ලෝකේ හටගත්ත සියලු දේවල් නිට්ටයයි සැපයි ආත්මයි කියලා ගත දෙයක් එක තමයි මේ ලෝකේ පවතින්නේ. මඤ්ඤණාවක් එක ලෝකේ නමඤ්ඤී වෙන්නේ නැතුව ලැබෙන්නේ එකත් එක්ක. එතකොට අර විදිහට ප්‍රඥා චක්කුසයෙන් බලන තැනදී ප්‍රඥා චක්කුසයට පේනකොට මේ හටගන්න කාරණාව මේ හටගත්තු ලෝකය හා එකතු වෙන්නේ නැහැ. අපි අර ඇහැට පේන දේ අප්‍රිය දේ අපි අයින් කරන්න අකමැත්ත ඇති වුණා වගේ. කනට ඇති වෙච්ච දේ මනසට ඇති වෙච්ච දේ අර අප්‍රිය දේ අපි අයින් කරන්න නැති වුණා වගේ. අපිට මේක බලහත්කාරයෙන් අයින් කිරිල්ලක් නෙමෙයි මේ සත්‍ය දැකීමට ප්‍රඥා චක්කුසල දාලා සත්‍ය දැකීමට. මේක යොමු කරන්න යොමු කරන්න මේ හටගත් සංස්කාරයන් කියන කාරණාව අන්න ඒක අයින් වෙලා යනවා. ඒක දුර වෙලා යනවා. ඒකන්නත් ආයේ පවතින්නේ නැහැ. අන්න එහෙනම් මේ ප්‍රඥා චක්කුසී යොමු කරාම අන්න යාට මේ ලෝකයේ තුල මේ හටගත් දේවල් වල සත්‍ය දකිනකොට මඤ්ඤණාව වැරදි බව හම්බෙනවා. ඉතින් ඒ නිසා මේ මහත්තයා ඒ කාරණාව ඒ විදිහට කල්පනා කරපු එක වැදගත්. මොකද යටි තරාවේ දිගුච්චටි කියන කාරණාවත් එක්ක ප්‍රඥා චක්කුසී නැත්නම් සේක සේකත්වයට ආව කෙනාට සේක භූමියේ හිටපු කෙනාට මෙන්න මේ කාරණාව ඒ විදිහට තේරුම් ගන්න පුළුවන්. මේ හේතුඵල ධර්මයේ සකස් වෙන බව දකින්න තැනදී මේ ප්‍රඥා ඇති වුණාම ඒ හැට මෙන්න මේ ලෝකේ සකස් වෙච්ච දේවල් අට්ටියට අර <clears throat> අර ආයේ දිගුච්චති වශයෙන් ඒක අයින් වෙලා යනවා. හැබැයි ඒකකන් අර ඇහැටි කරගන්නකොට අදාළ විදිහට මේක අනිත්‍ය වෙන්නේ කොහොමද? අනිත්‍යයි කියන්නේ මොකද්ද? මෙන්න මේ කාරණාව නුවණින් විමසන්නට වෙනවා. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්ස මේ සතර මහා ධාතුව මේ මඤ්ඤණා කරනවා කියන එකෙනුයි නැත්නම් සතර මහා ධාතු උපාදානය කරගන්නවා කියන එකෙනුයි අදහස් කරන්නේ දෙකම එකක්ද ඒ කියන්නේ ඒවා ඇතයි කියලා බාර ගැනීමද ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි. යව කලාපි සූත්‍රය මට මතක හැටියට යව කලාපි සූත්‍රයේ තියෙනවා මඤ්ඤිත, ඉංජිත, ප්‍රපංචිත මේ හැම එකක්ම විග්‍රහ කළා. එතකොට අපි යම්කිසි කෝණකින්ද දකින්නේ ඊට අදාළ තමයි මේක තේරුම් ගන්න. මඤ්ඤණාව කියන්නේ උපාදානය කියන්නේ ඉංජිතයක් කියන්නේ ප්‍රපංචිතයක් කියන්නේ මේ එකක්වත් වෙන්වෙන් වශයෙන් එකක් සිදු වෙලා අනෙක සිදු වෙනවා නෙමෙයි. නමුත් අපි දකින කෝණයත් එක්ක අපිට අන්න අපි ඒක ඒකත් එක්ක තමයි කතා කරන්නේ. දැන් පංචීපාස්කන්ධ කතා කරනකොට ඒක කෝණයත් එක්ක. ආයත කතා කරනකොට ඒ කෝණයත් එක්ක. ඊට අදාළ කෝණයත් එක්ක තමයි කතා කරන්නේ. එහෙම නැතුව මේ කරුණ විග්‍රහ කරපු දේවල් දැන් අපි පටිසමුපාදේ කතා කරත් මේවා මේ සංස්කාර පුඤ්ජය කියලා විග්‍රහ කරන්නේ. ඒ කියන්නේ මේ සංස්කාර ගොඩනගෙන්නට විවිධ ක්‍රියාවලිය තියෙනවා. ඒ විවිධ දේවල් ක්‍රියාත්මක වෙනවා. අන්නේ ක්‍රියාකාරීත්වයේ සිදුවෙන ආකාරය. එතකොට මඤ්ඤණාව කියන්නේ උපාදාන කියන්නේ ප්‍රපංචය කියන්නේ මේ හැම දෙයක්ම මේ මඤ්ඤණාවත් එක්ක ඇති වෙනවා. මොකද පටවි මඤ්ඤී කියනකොට පටවි ඇත කියලා ගැනීම කියන ප්‍රපංචිතයක් වෙලා. උපාදානයක් වෙලා. ඒ කෝණයෙන් ඒ කාරණා වෙලා. මඤ්ඤණා කියන කෝණෙත් එහා එක්කම යන එකක්. එතකොට මේ ලෝකියමක් ඇතයි කියලා ලැබීම තමයි මඤ්ඤණාව කියලා කියන්නේ. ලෝකියමක් ඇතයි කියලා ලැබෙන්නේ ලෝකයක් ඇති බව මනින්නෙක් ඇති වුනහම අන්න එකයි මානෙය කියන කාරණා පුජ්‍යලත්වයේ කියන කාරණාව ලැබුණාට පස්සේ ලෝකයක් ඇති බව හම්බෙලා ලෝකය ඇති වුණාට පස්සේ ඇතිවෙච්ච ලෝකය මොකද්ද කියන කාරණාව මේ කුජලයට හිතලුවක් නැත්නම් එයාගේ හිතා ගැනීම නැත්නම් මඤ්ඤණාව උපාදානිය ප්‍රපංචය ඉංගිතය මෙන්න මේ කාරණාව එයාට සිදු වෙනවා මේ ලෝකේ හැම දෙයක්ම තියෙන්නේ ගොඩ නැගිලා තියෙන්නේ සොකීය රාමුවත් එක්ක ඒ කියන්නේ අපට පටවිත්‍යක් ලැබුණේ දැන් අපි පටවි දැන් අපි මේ හැම එකම කතා කරේ දැන් හැමෝගෙම ප්‍රශ්නවලදී පටවි බව විතර. නමුත් දැන් ඔක කොච්චර තව තුනද දිවි ලෝක, බ්‍රහ්ම ලෝක, මනුස්ස ලෝක, දික්ක, සුත, මුත, විඤ්ඤාත මේ හැම දෙයක්ම තියෙනවා. ඒකොට එහෙනම් එහෙම ගත්තට පස්සේ මේ කීයක් දැන් අපි කතා කරොත් දිවි ලෝක, මනුස්ස ලෝක, බ්‍රහ්ම ලෝකත් ඒකත් මඤ්ඤණාව. එතන මේ හැම දෙයක්ම මඤ්ඤණාව. ඒ ඔක්කොම අපි අර තමන්ගේ ගත්ත කෝණෙත් එක. දැන් අපි හිතමු පුංචි උදාහරණයක් වෙනාගමක කෙනෙක් ඔය බ්‍රහ්ම ලෝක ගැන කිසි දෙයක් දන්නේ නැහැ. අපි හිතමු <coughs> එයාලා සමහර දෙවි වෙන දෙවිවරු දැනගන්නවා මේ දෙවිවරු ඉන්නවා කියලා. එතකොට එයාට අපි හිතමු සැබෑටම බ්‍රහ්මිකාව කියලා. යපෙනී හිටින්න අපි මේ උදාහරණයක් විදිහට අපි හිතමු සුද්ධාවාසින් බ්‍රහ්මිකාව කියලා. එතකොට එයාගේ කෝණේ තියෙන්නේ සුද්ධාවාසින් බ්‍රහ්මික නෙමෙයි. එයාට හිතෙනවා තමන් තමන් මවපු දෙවිය කියලා. එතකොට අන්න එයා සුඛී රාමුවට තේරුම් ගත්තා මේ තමන් මවපු දෙවියා කියලා. එයාට අර මේ අර කෝණ නෙමෙයි යන්නේ. එතකොට එහෙනම් මේ මේ අවිහත පසුදස දසි හරි මොනවා හෝ ඒ සියල්ලක්ම අපි තේරුම් ගත්ත සුඛී රාමෝත් එක්කයි මේක ඇති වෙන්නේ. අරයට අපි කියලා දුන්නොත් මෙන්න මෙහිමයි කියලා දැන් ඔන්න එයාට අන්න යාගේ රාමුවට තව ටිකක් ඇතුළත් වුණා. දැන් අන්න යාගේ රාමුවට ඒක ගෝචර වෙනවා. එතකොට නම් මේ සියල්ලක්ම ලෝකයේ ඇතයි කියලා ගැනුණු තැනදී අනිවාර්යයෙන්ම ඇති වුණේ මොකද්ද කියන මඤ්ඤණාව තමන්ගේ කෝණයත් එක්ක වටහා ගැනීම තියෙනවා. මෙතන තියෙන සම්පූර්ණ තමන්ගේ පැත්තක් තමයි හැම එකක්ම තියෙන්නේ. ඉතින් මෙන්න මේ අපි ඇත්ත දේ අපි කියන අපි මේ තමන්ට සෙවිය යුතු කාරණාවට යමු වුනහම මේ හැම දෙයක්ම හම්බ වෙනවා. එතකොට එහෙනම් ඒ ඇතයි කියලා ගැනීමයි මඤ්ඤණාවකට යමු වෙන. ඇතයි කියලා ඇතයි කියලා ලැබිච්ච නිසා ඇතිවෙච්ච දේ මොකද්ද? ඇතිවෙච්ච දේ පටවියක්, ආපෝවක්, තේජෝවක්, වායෝවක්, ත්‍රිලෝකයක්, බ්‍රහ්මලෝකයක්, දිට්ඨිය, සුතිය, මුතිය, විඤ්ඤාතය මොනවා හෝ දෙයක්. අන්න ඇතයි කියලා ගත්ත දෙයත් එක්ක එනවා. මඤ්ඤණාව දුරු වෙනවා. පුජ්‍යලත්‍ය දුරු වුණාට පස්සේ මොකද මනින්න මනින්නෙක් නොලැබෙනකොට මනින්න දෙයක් ඇති වෙන්නේ නැහැ. මනින්නෙක් ඇති වුණාම මනින්න දෙය ලැබුණාම ලැබුණේ මොකද්ද කියන කාරණාවට සොකී රාමත් එක්ක මනිනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සම්මාන්ත වන්නාක දැන් ඔය පතවිය මම අපේ හැමසෙම පතවිය බාහිර හරි අභ්‍යන්තර හරි ආධ්‍යාත්මික හරි කටිවේ මඤ්ඤණා කරනකොට අපි මේ මඤ්ඤණා නැති ඒකට අපි දැන් සාමාන්‍යයෙන් දැන් අපි කියනවා සාමාන්‍ය භාවනාවලදී ඇතුළත් තියෙනවා දැන් මම මේ මේ දැන් මම නේතු හමස්නේ නෙමෙයිවත්තාට කියනවා. සරණාත් ඒකට දැන් දැන් දැන් ධාතු බක සූත්‍රය අනුව දැන් අජත්තං පච්චත්තං කකලං කරගතම් උපාදින්නම් කියනකොට මේ පැත්තේ බලවත් ස්වාමීන් වහන්සේ කොහොමද ඒක සාමාන්‍ය වෙන විදිහට බලන්න සම්මත දැන් අපි අධ්‍යාත්මික කියන එකක් ගත්තා ඊට පස්සේ බාහිර එහෙම දෙකම බලන්න ඕනද නැත්නම් එකක් බලනකොට එහෙම එකකම එනවද සාමාන්‍ය තේරුම් ගන්න. තේරුම් සරණයි. ඇත්තටම අපට මාමඤ්ඤී කරන්න බෑ. මාමඤ්ඤී වෙන්න ප්‍රඥා චක්කුසය තුලින් දැකීමක් විතරයි. ඒක මම කරන එකක් නේද? මම කරන එකට අපි යන්න ගියොත් එතනම සක්කාය දිට්ඨිය තියෙනවා. හැබැයි අපි තුල දැන් මුලින්ම තියෙන මමත්වයේ. එහෙනම් අපට කළ යුතු වැඩක් තියෙනවා. අන්න ඒ වැඩියෙන් පටන් ගන්නට ඕන. ඒ වැඩිම පටන් ගත්තාට පස්සේ අපිට ගෝචර තනින් පටන් ගන්නට ඕන. දැන් අර නේතම් මම නේසමස්න මේ සවත්තාටි කියන කාරණාවේ තියෙන තව ටිකක් විග්‍රහ කරනවා. ඒක විතරක් නෙමෙයි. නේතම් මම නේසමස්මි නමේසවත්තාටි ඒව මේතං යථාභූතං සම්මප්පඤ්ඤය දට්ටබ්බා. එතකොට යථාර්ථයේ ඒ ආකාරයෙන් දකින තැනදී නේතම් මම නේසමස්මි නමේසවත්තාටි වෙන්නේ. නැත්නම් වෙන කිසි දෙයකදී නෙමෙයි. මම කරන එකක් නෙමෙයි නේතම් මම නේසමස්මි නමේසවත්තාටි. මම කරන්න ගියොත් අපිට දැන් මම ඊළඟ සබ්බා සූත්‍රයේදී ඔක හොඳට විග්‍රහ කරන්න පුළුවන්. ওই කාරණාව හොඳට තියෙනවා එතන. එතකොට ආත්ම වූ මම ඉඳගෙන තමයි මම අනාත්ම බවක් හොයන්න යන්නේ. නමුත් යථාභූත ඥානීය ආවතනදී මම ලැබෙන්නේ නේතම් මම නේසොහමස් මෙනමෙසොත්තස් මම කියලා ලැබෙන්නේ මම කියලා ලැබෙන්නත් මගේ කියලා ලැබෙන්නෙත් නෑ මට අයිති කියලා ලැබෙන්නෙත් නෑ ඒ එහෙම ලැබෙන්නේ නැත්නම් යථාභූතං සම්මප්පඤ්ඤය දත්තබ්බා අන්න එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා මේ තුන පිළිවෙලට කියන්නේ ඒකයි. දැන් රතිභංග සූත්‍රවලදී පැහැදිලි කරන්නේ ඉස්සල්ලාම මේ ලෝකේ මම කියලා ගත්ත කෙනාටනේ. මාමඤ්ඤී වෙන කාරණාවක් නෙමෙයි. මාමඤ්ඤී බව හම්බෙන්නේ මෙන්න මේ න්‍යායට ආවට පස්සේ. ඉස්සල්ලාම තියෙන මඤ්ඤී ඇති දේ අපට ලැබිච්ච දේ අපට ලැබුණේ මොකද්ද? පටවි බවදී අජ්ජත් පච්චත්ත ඔන්න මගේ පටවි, බාහිර පටවි. හැබැයි ඒකේ අජ්ජත්ත්‍ය පච්චත්ත්‍ය කියලා ලැබුණ උපාදානින් කියන කාරණාව හම්බෙන්නට ඕනේ බුදුරණවහන්සේ වෙන්නපු කාරණාවත් එක්ක දැකගෙන යනකොට අන්න ඒක තමයි තාපෝත ඥානය වෙලා මමඤ්ඤි බවටපත් වෙන්නේ. එතකන් අපට ලැබෙන දේ තමයි අජ්ජත්ත්‍ය පටවි, බහිද්දා පටවි. අජ්ජත්ත්‍යයට සාපේක්ෂව අනිත් එක බහිද්දා. ඒකයි බුදුරණවහන්සේ බහිද්දා විග්‍රහ කරන්නේ නෑනේ. අජ්ජත්ත්‍යයට සාපේක්ෂව අනිත් එක බහිද්දා. එන්න අජ්ජත්ත්‍ය පටවි හම්බුණා. අජ්ජත්ත්‍ය පටවි කියන්නේ මොකද්ද? ඔන්න බහිද්දා පටවි හම්බුණා. ඒතර බහිද්දා පටවි කියන්නේ මොකද්ද? ඒතර අජත්ත පටවි හම්බුනහම දැන් ඒක පටවි බව මඤ්ඤී. පටවි හම්බුණා. පටවිය කියන්නේ මොකද්ද කියලා අන්න හොයාගෙන යන්නට වෙනවා. ඒතර පටවිය කියන්නේ මොකද්ද කියලා හොයාගෙන යන තැනදී දැන් මේ පටවි ගත්ත කෙනාට පටවි මඤ්ඤණාවට කියනවා. මොකද පටවි මඤ්ඤණාව ඇති වුණාට ඇති වෙච්ච ස්වභාවයෙන් අපිට දැන් ප්‍රත්‍යක්ෂය මෙන්න මේක හොයාගෙන යන තැනදී යාට හම්බ වෙන්නට ඕනේ පටවි බවක් උපාදානයත් එක්ක ලැබිච්ච දෙයක්. උපාදානයෙන් හටගත්ත දෙයක්. පටවි බව. ඔන්න පටවි බව උපාදානයත් එක්ක ලැබෙනකොට එයාට හම්බ වෙනවා අර යථාභූත ඥානය කියන එක. යථාභූත ඥානය හම්බ වෙනවා අර පඤ්ඤා කියන හැට. යථාභූත ඥානය හම්බ වෙනවා ප්‍රඥා කියන හැට. අන්න හේතුඵල න්‍යායට යොමු වෙනවා. පටිච්චසමුපාද න්‍යායට යොමු වෙනවා. මොකද උපාදානීය කියන කාරණාව තියෙන්නේ පටිච්චසමුපාද ධර්මයට එක්ක. පටිසම්පාද න්‍යායට හම්බුණාට පස්සේ දැන් මේ මේ හම්බුනේ කොයි කොතන ඉඳලා යනකොටද පටවි මඤ්ඤී ඉඳලා. මගේ පට මොකද අපට පටවි මාමඤ්ඤී කරන්න බෑ. අපට පටවි නමඤ්ඤී කරන්න බෑ. පටවි මාමඤ්ඤී වෙන්නේ මේකේ සත්‍ය දැක්කට පස්සේ මම නෙමෙයි පටවි මාමඤ්ඤී කරන්නේ. පටවි මාමඤ්ඤී මම කරන යනවා මම යනවා නම් මම නමඤ්ඤී කරන යනවා. එතන ආත්ම බුද්ධිය දක්වා දිට්ඨිය තියෙනවා. ආත්මය කියන අනාත්මය හඳුනගෙන වැඩ පිළිවෙලා. නමුත් අපි මම කියලා මේ ගත්ත පටවිය මොකද්ද කියලා හොයාගෙන යනකොට අන්න එතනදී හම්බ වෙනවා මෙන්න විපාදානිය නිර්මිත වෙච්ච මේ හේතුපති ධර්මයෙන් සකස් වෙන මේ පටවි බව. එහෙම හම්බ වෙනකොට මොකද වෙන්නේ? ඒ ඇහැ උදා වෙනවා. ඒ ඇහැ තුලදී හම්බ වෙනවා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බව. නේතම් මම නේසුහමස්මි නමේසවත්තාති බව. මේක හම්බ වුණාම මේ ප්‍රඥා කියන ඇහැට පටවියක් හම් වෙනකොට ඒ ඇහැට හම් වෙන්නේ පටවි මඤ්ඤී නෙමෙයි. දැන් අපේ මස් ඇහැට සහ මනසට හම් වෙන්නේ පටවි මඤ්ඤී. දැන් ඒ හම්බෙච්ච පටවි මඤ්ඤී බවට මේ පටවි කියන්නේ මොකද්ද කියලා පිරිසිදු හොයාගෙන යනකොට යනකොට යනකොට උපාදානියත් එක්ක මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය හම්බ වෙනකොට එයාට ඇති වෙනවා මනස මසස ඉක්මවපු පඤ්ඤායස මේ ප්‍රඥා ඇසට පේනවා මොකද්ද? පටවි කියලා ගත්ත දේ කාරණායි වැරද්ද. අන්න විදානියත් එක්ක මාමඤ්ඤී යෙදෙනවා. මොකද පටවි මඤ්ඤී උනේ මට මමත්වයේ තියෙන අසාරත්වයේ බොරුව දකිනකොට පටවි මඤ්ඤී බව ගැනීම වැරද්ද. යා බලින් එකට යමු වෙනවා නෙමෙයි. වැරද්ද හම්බ වෙනවා. අන්න මාර්ගයේ විසින් හික්මවනවා. මෙහෙම හික්ම වෙන තැනදී අනනමඤ්ඤී බවට පත් වෙනවා. මොකද සම්පූර්ණයෙන්ම අස්මානේ දුරු වීම. අපට කරන්න තියෙන්නේ අපට ආධ්‍යාත්මික වශයෙන් හරි බාහිර වශයෙන් හරි පටවි බවක් හම්බුණා නම් මේ පටවිය මොකද්ද කියන්නේ කියලා ඒ බුදුරන් වහන්සේ කියපු විදිහට පටවි බව ඒ පටවි මඤ්ඤී බව හම්බෙච්ච එක හොයාගෙන යන්නට ඕනේ. එතකොට ඇක්ටිව් වෙච්ච දහම් මැසට තමයි පේන්නේ පටවි මඤ්ඤී භවයේ වැරද්ද මාමඤ්ඤී කියලා විධානයක් එක්ක හික්මීමක් අන්න ඒ නිසා තමයි සීක කියලා කියන්නේ. සේක කියන එකේ තේරුම හික්මෙනවා කියන එක. අන්නේ හික්මීමට යමු වෙනවා. ඊළඟට මේ හික්මීමත් එක තමයි න මඤ්ඤී අසේක වෙන්නේ හික්මිලා ඉවරයි. තේරුවන් සරණයි. සානස මේ ප්‍රතිපදාව ක්‍රදීම තුළදී තමයි මේ ඇති වෙන ප්‍රඥාවක් ඇටියට මේ මඤ්ඤණා කිරීම නැති වෙනවා කියලා බොහොම පැහැදිලි කරලා සානසයේ ප්‍රතිපදාව තුළ පැහැදිලි කරනකොට අපිට මේ අනුලෝම ඥාන සහ ප්‍රතිලෝම ඥාන නැත්නම් අනුලෝම ප්‍රතිලෝම ඥාන ගැන Eh, කියවෙන තැනක් ගැන එක්කෙනෙක් මගෙන් ප්‍රශ්නයක් ඇහුවා සාරණාස මම ඒ කෙනා වෙනුනේ මේ අහන්නේ විසරක මම මම හිතන්නේ නැහැ ඒ කෙනා eh, ඒත් දැනගන්න ඕනකම තියෙනවා මේ අනුලෝම ඥානය සහ ප්‍රතිලෝම ඥානක වශයෙන් ඇති වෙන ඥානය eh, කිරීමත් සමග මේ මඤ්ඤණා කිරීම නැති වෙනවාද ඒ ඇතිවීමත් සමග මඤ්ඤණා කිරීම තත්ත්වේ නැති වෙනවාද කියලා වගේ ප්‍රශ්නයක් සාරණාස මම වෙනත් කෙනෙකුගේ ප්‍රශ්න නිසා හරියට වචන නැගුවත් දන්නේ අපි හඳුන්නේ වංශිත තේරුණා ගන්න සමහරයි. තේරුවන් සරණයි. අනුලෝම ප්‍රතිලෝම ඥාන පිළිබඳව නෙමෙයි විග්‍රහ කරලා පෙන්නනවා පටිසමුප්පාදය පිළිබඳව. ඇත්තට මේකත් ඥානයක්. මොකද පටිසමුප්පාදයේ දැක්ම කියන්නේ ඒක ඥානයක්. විතර අනුලෝම ප්‍රතිලෝම ඥාන පටිසමුප්පාදයේදී අනුලෝම පටිසමුප්පාදය පිළිබඳවත් ප්‍රතිලෝම වශයෙන්ොත් පටිසමුප්පාදය හටගන්න ආකාරයත් පටිසම්ම නිරුද්ධ වෙන ආකාරයත් සාමාන්‍යයෙන් පටිච්චසමුප්පාදේ හටගන්න ආකාරයත් නිරුද්ධ වෙන ආකාරයත් කියන තැනේදී පටිච්චසමුපාදේ නම් හටගන්න ආකාරය දැකීමම පටිච්චසමුපාද නිරෝධය තේරුම් ගැනීමමයි. මොකද මේ පටිච්චසමුපාද න්‍යාය විග්‍රහ කරන්නේ ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්මින් අසති ඉදං හෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති කියන පදනම විග්‍රහ කරන්නේ. එතකොට සති හෝති සහ අසති නොහෝති කියන කාරණාව සති හෝති බව තේරුම් ගැනීම ඇති වෙච්ච තැනදීම අසති නොහොති බව හම්බ වෙනවා. ඒතකොට අසති නොහොති බව හම්බෙන්නට නම් අර අපි හිතමු ಜಾතිපත්යෙන් ජරා මරණ කියන සති ಜಾති සති ජරා මරණ හොති කියනකොට ಜಾති අසති ජරා මරණ නොහොති බවට හම්බෙන්න ආය ಜಾති සති හොයන්නට වෙනවා. එතකොට භව භව සති ಜಾති හොති කියලා මෙන්න මේ විදිහට පටිසමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ඒ පිළිබඳව නුවණ හට ගන්නවා. ඒක ඇත්තටම ඒ දැන් මේ සබ්බා සූත්‍රය පැහැදිලි කරන යෝනිසෝයනිසෝ මනසිකාරය පිළිබඳව මානසිකාර කලියුත්තේ ඒ ආකාරයට කරන තැනදී අන්න ඒ දේ පිළිබඳව අනුලෝම සහ ප්‍රතිලෝම ඥානය හටගන්නවා. ඊළඟට අනුලෝම ඥානය සහ ප්‍රතිලෝම ඥානය විග්‍රහ කරන්න පුළුවන් අපට ඒකත් එක්ක සූත්‍ර දේශනා බලනකොට. නමුත් ප්‍රත්‍යවේක්ෂා කිරීමක් පිළිබඳව ඥානය ඇත්තටම ඒ කියන්නේ අපි හිතමු යම් කිසි කෙනෙකුට ආත්ම දෘෂ්ටිය තුල තියෙන වැරද්ද ප්‍රඥා චක්කුසේ උදා වීමත් එක්ක දැකපු තැනදී එයාගේ සිහිය නුවණ වීරිය කියන මේ කාරණා යොමුනාට පස්සේ එතකොට මේ ප්‍රඥා චක්කුසේට පුළුවන්කම ලැබෙනවා මේ ලැබිච්ච දේ <coughs> ලැබුණේ කොහොමද කියලා ප්‍රතිවේක්ෂාවක්. <coughs> ප්‍රතිවේක්ෂාවක් කියලා කියන්නේ එයාට අර දැන් ප්‍රතිවේක්ෂා <coughs> අපි විග්‍රහ කරනකොට මේ සිව්පස ප්‍රත්‍යක්ෂාව. ඒ හැම එකකදී විග්‍රහ කරන මේ ලැබිච්ච දේ පරිභෝගණය කොහොමද මේ සිදුවන්නේ? මේකේ සත්‍ය ස්වභාවයත් එක්ක තේරුම් ගැනීම. අන්න එතකොට මේ ලෝකේ සකස් වෙච්ච කාරණාව කොහොමද මේ සකස් වෙන්නේ කියලා අර ප්‍රඥා චක්කුස්සිය අවදි කරගෙන ඇතිවෙච්ච කෙනාට ඒක දකින්න පුළුවන්. මෙන්න මේ විදිහේ වැඩ පිළිවෙලක් ඒකල විග්‍රහ කරලා පෙන්නනවා. දැන් අපි ඇත්තටම කතා කරොත් අපි මොන විදිහකට කොයි පැත්තකින් ගියත් හැම තැනකදීම අපට මේ ලෝකේ හම්බෙන්න තියෙන මේ පටිච්ච සමුප්පාද න්‍යාය අනුලෝම ප්‍රතිලෝම බව තමයි. ඉතින් ඒ නිසා ඒකදී පටිච්චසමුප්පාදයේ පිළිබඳව හටගත් අනුලෝමයක් ප්‍රතිලෝමයක් පිළිබඳ ඥානය පිළිබඳව අපට ඒ ආකාරයට තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒක අනිවාර්යයෙන්ම මේ සියල්ලක්ම ඇති වෙන්න ඕනේ මේ සේකත්වයේ සඳහා යොමු වෙන්නට කවදාකවත් පටිච්චසමුප්පාද සකස් වීමක් විතරක් දැකලා කෙනෙක් නතර වෙන්නේ නැහැ. එහෙම නතර වුණා නම් එයා ඇත්තටම පටිච්චසමුපාද කියන කාරණාව ඒ සකස් වීමක් දැකලා නැහැ. සාමාන්‍යයෙන් මම ඉස්සරහපු ප්‍රශ්න සාමාන්‍යයෙන් මාසේ මේ හොඳ සූත්‍රයක් ලැබුණා මට සාමාන්‍යයෙන් දැන් උත්තරදී අර චුල්ල චූල තුන්්‍යත සූත්‍රය ගැන සමාසයේ දේශනාවක් මට අහන්න ලැබුණා. සාමාන්‍යයෙන් ඒ ගැන පොඩ්ඩක් කියන්න පුළුවන් නම් ටිකක් සාමාන්‍යයෙන් දරුවන් තමයි. කියන්නේ තුලසුන සූත්‍රය මොකක් ගැනද? මොන කාරණාව ගැනද? තුලසුන වාසිකම තුලසුන සූත්‍රයේ කියන්නේ තියෙන දෙයක් නැති වෙනවා නොවේ. ඇති වෙන හැටි හේතු ටික එහෙමද මම අහලා නැහැ. මේ මට ඒක පස්සේ බලන්න පුළුවන් වෙන ස්ථානාවක් ඒ වගේ දෙයක් ඒක කියන කියලා පාස්සේ දේශනා කළා. මම සූත්‍රයේ මට මතකයක් තියෙනවා. ඒකයි මේ ඔය මේ මම කියන්නේ මහා ධාතු භංග සූත්‍රය වගේ දේශනාවක් වහන්සේ දේශනා කරන අවස්ථාවේ සාමාන්‍ය පිටර කියන්නේ මේ වගේ මාමඤ්ඤ නැති වෙන විදිහට බලන ක්‍රමයක් ස්වාමීන් වහන්සේ. සෝරි මාමඤ්ඤ මාඤ්ඤණක් කරන්න තියෙන විදිහට. චූල ශුන්‍යත සූත්‍රයේ විග්‍රහ කරපු කාරණාවේදී ඒකෙදි මූලිකව අර ශුන්‍යතාවයේ විග්‍රහ කරගෙන යනකොට අපට පුළුවන් ඇත්තටම ක්‍රමානුකූලව අපිට එක එක ශුන්‍යතාවයක් ඇති කරගෙන යන්න පුළුවන්. ඊළඟට අනිමිත්ත ආදී ශුන්්‍යතාවයක් විග්‍රහ කරනකොට අවසානයේදී ශුන්්‍යතාව විශේෂ ශුන්්‍යතාවය විග්‍රහ කරගෙන යන තැනදී එතනදී අයින් කරලා දැන් අපි අයින් කරන්න දඟලනවා නම් අයින් කරන්නේ එක්කෝ ඇහැට පේන දේ, කනට ඇසෙන දේ, නාසයට ලැබෙන දේ, දිවට ලැබෙන දේ, කයට ලැබෙන දේ, මනසට ලැබෙන දේනේ. අපි ගොඩක් වෙලාවට මනසට ලැබෙන දේ ගැන අපට හිතෙන අඩුයි. අපිට මොකද එච්චරටම අපේ තුල තියෙනවා මේ ආත්ම දෘෂ්ටියත් එක්ක තියෙන චින්තනය. එතකොට අපි ඇහැට ලැබෙන දේ අයින් කරා. කනට ලැබෙන දේ නාසයට, දිවට, කයට මෙන්න මේවා අයින් කිරීම ඇත්තටම අනිමිත්ත බව නෙමෙයි. ඒවා අයින් කිරීම තුළින් අර ශුන්‍යත සූත්‍රය විග්‍රහ කරගෙන යන ක්‍රමානුකූල පිළිවෙලදී ආරණ්‍ය අයින් වෙනවා. ඊළඟට විවිධ අර මේ දැසිදස්සන් ඒ වගේ දේවල් වලට යොමු වෙන ගතිය අඩු වෙනවා අයින් වෙලා යනවා එතකොට ඊට පස්සේ හපව් ධ්‍යාන ස්වභාව අරූප ධ්‍යාන මෙන්න මේ දක්වාම යන තැනදී ඔන්න අර රූප ශබ්ද ගන්ධ රස පහස කියලා අපි අර බලෙන් අයින් කරනදී ඒ විග්‍රහයට ඒක ගැලපෙනවා හැබැයි එතනදී මේ අනිමිත්ත බව නෙමෙයි ඊළඟට මනසට ලැබෙන දේ තුලත් අපි අර මනසින් අයින් කරනවා කියලා දඟලන දඟලිල්ලේදී අපට හම්බ වෙන දේ තමයි රූපාවචර සමාධිය සහ ඊළඟට ඒකත් ඉක්මවල අයින් කරන්න දකිනකොට අරූපාවචර ස්වභාවය. ඒක තමයි බුදුරන් වහන්සේ නමකගේ ධර්මයකින් තොරව මේ ලෝකේ කෙනෙකුට විමුක්තියක් කියලා හිතාගන්න දේ. මොකද ආත්ම දෘෂ්ටියේ තියෙද්දී අයින් කිරීමෙන් ලබන සැනසෙල්ල. නමුත් අයින් කරන කාරණාව දැන් අපිට හිතමු මම ඉඳලා අයින් කරන්න හදනකොට අපි කො මොනව හරි දෙයකින් අයින් කරන්නේ තවත් දෙයක් අල්ලගෙනමයි. <coughs> අනිමිත්‍ය කියලා කියන්නේ අයින් කිරිල්ලක් නෙමෙයි. සකස් නොවිලා. සකස් නොවීම. <coughs> අයින් කරන්න බැඟලුවාම මම ඉඳලමයි අයින් කරගෙන යන්නේ. අන්න අනිමිත්‍ය දක්වා යනකොට ආයතන 6 මෙතකොට අපි මානසික <coughs> මනසට ලැබිච්ච දෙයක් නෙමෙයි. නේව සංඥාන අසංඥායතනේ මට ලැබිච්ච දෙයක්. ඒ එතකොට අනිමිත්‍ය කියන්නේ මට ලැබිච්ච දෙයක් නෙමෙයි. අන්න එකයි අපිට ඉස්සල්ලාම ඇති වූත්තේ අර මස්සසින් දකින්න හරි මනසින් දකින්න හරි දෙයට ඉක්මවලා මේ පඤ්ඤා චක්කුසය දකින්න අවශ්‍යදී පඤ්ඤා චක්කුසය. මෙන්න මේක ලැබෙන්නට ඕනේ. එතකොට මේක ලැබුණාට පස්සේ අර අසකරණාසය දිවකය මනස කියන කාරණා වලින් අපි අයින් කරන දෙයක් නෙමෙයි වෙන්නේ. මෙන්න මේ කාරණාව සකස් වෙන ආකාරයේ අර ප්‍රඥාසයට ගෝචර වෙනකොට මේ එකකවත් නිමිත්තක් ලැබෙන්නේ. අන්න ඒක තමයි අනිමිත්. ඒක තමයි සැබෑම ශුන්‍යතාවයක් බවට පත් වෙන්නේ. එතකොට අපි අර මූලික දේ කරන්න නමුත් මූලික දේ කරපමණින් වෙන්නේ නැහැ. මූලික දේ අපට පුළුවන් සාමාන්‍ය කෙනෙකුට පුතර්ජන දෙයක් කරන්න පුළුවන්. හැබැයි ශේක කෙනාට දැන් මෙතන සබ්බාසූත්‍රය පැහැදිලි කරන ඒක එක පරියාය තුලදී ගත්තාම ශේක කෙනාට එයාගේ තියෙන ප්‍රතිපදාවක් බාහිරින් අයින් වෙනා වගේ මේකට නුවණක් යොමු වෙනවා. අන්න ඒ ප්‍රතිපදාවත් එක්ක යනකොට තමයි සම්පූර්ණ සැබෑම අනිමිත්තේ අවසානයේදී නිවීමත් එක්ක හම්බ වෙන්නේ. ඉතින් ඒක ඇත්තටම අනුපූර්ව ක්‍රියාවක් මේ සකස් නොවීම කියන එක මොකද සකස් නොකරගන්න උත්සාහ කිරීමේදී කරගන්නෙක් ඉන්නවා ආත්ම දෘෂ්ටිය හිමම තියාගෙන අපි කතා කරන්න හදන්නේ. සතර සකස් නොවීම කියන කාරණාවේදී ප්‍රතිපදාවක් එක තමයි ලැබෙන්නේ. ත්‍රිවංශ සරණයි. සෝනාස කල්යන මිත්‍රයන්ට ප්‍රශ්න තියෙනවද? දන්නේ නැහැ. ප්‍රශ්න තියෙනවා නම් කල්යන මිත්‍රතුමනි එකතු වෙන ගෞරවනීය ශාන්වංශයේ ඒ අද මේ මුලපරිය සූත්‍ර මේ අපිට කරපු දේශනාවේ සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා නම් එකතු වෙන්න. ස්වයන්වාස මම එතකන් තව ප්‍රශ්නයක් යොමු කරනවා. අපේ හැමදෙනේ ඒත් අපි ඊයේ දිනේදී පළතු කල්යනා මිතුරන් අතර පැවතු සාකච්ඡාවකදී මම මතක කරපු කාරණාවක් මේ කාරණාවන වහන්සේ යොමු කර ප්‍රයත්න කරගන්න අපි මම හිතන්නේ තීරණය කරගත්තා ඊ දවසේදී. ස්වයන්වාස දැන් අද බබවාස්තේ මේ ප්‍රඥා ඇසගෙන මතක් කළා ස්වයන්වාස මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කෙනෙකුට ඇති වෙන්නේ මේ ප්‍රඥාස ඇතිවීමත් සමග නම් ඒ දේ සිද්ධ වෙන්නේ කෙනෙක් සෝතාපන්න මාර්ගඵලයටපත් වීමත් සමග කියලා අපි කිසියම් කොටසක් අදහස් ප්‍රකාශ කරද්දී තවත් පිරිසක් කියන කිව්වා මේ එහෙම නෙමෙයි කිසියම් කෙනෙකු මාර්ගස්ත පුද්ගලයෙක් එහෙම නැත්නම් සෝතපන්න මාර්ගයට පැමිණෙන්න සඳහාම ලෝකෝත්තර සම්මාදිට්ඨියක් ඇතිව තිබිය යුතුයි කියලා වගේ අදහසක්. ඉතින් එතන පොඩි පරස්පරතාවයක් තියෙන බව දැක්ක ස්වාමීන් වහන්සේ අපිට මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කර දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ත්වන් සරණයි. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියන්නේම සෝතාපන්න වීමයි. හැබැයි ඒකෙදි තව කාරණාවක් තියෙනවා. අපි දැන් මම ගොඩාක් ඔය කතා කරන තැනදී මම ඔය කියන්නේම අපි බුදු දේශනාවේ තියෙන හැම එකක්ම වදාරුවාම අපිට මේ හැම එකටම උත්තර හම්බ වෙනවා. දැන් සීක සීක පුජ්‍යලයා ආර්ය ශ්‍රාවකයා කියන්නේ සතපන්න කෙනා විතරක් නෙමෙයි. සතපන්න මාර්ගය යන කෙනා ආර්ය ශ්‍රාවකේ. එයත් සීක කෙනෙක්. හැබැයි සම්මාදිට්ඨිය තියෙන්නේ සතපන්න කෙනාට. මේ සීක නැත්නම් ආර්ය මාර්ගය යන අනිත් කෙනාට කියන කාරණාවට කියනවා සම්මත්ත නියාමය. සම්මත්ත නියාමයට බැසගත්තා කියලා ඔක්කාන්ත සංයුත්තේ දේශනා ගණනාවක තියෙනවා. ඊළඟට තවත් දේශනා බොහෝමයක හම්බ වෙනවා මේ සම්මත්ත නියාමයට බැස ගන්නවා කියන කාරණාව. සම්මත්ත නියාමය කියන්නේ මේ නිවැරදිම මේ හේතුඵල ධම් පිළිබඳව තියෙන මාර්ගයට යමුන හැබැයි සම්පූර්ණයෙන්ම සත්‍ය දැකලා නැහැ. දැන් චක්ක සූත්‍ර ආදී දේශනා තුළදී පැහැදිලි කරනවා ඇස අනිත්‍ය වශයෙන් මුලින්ම සද්ධාවෙන් අදාහ ගන්නවා. අදාහ ගන්නවා කියන්නේ සාමාන්‍ය පිළිගැනීම කියන එක නෙමෙයි. තමන්ගේ තේරුම් ගැනීමක් එක්ක ඊළඟට ධම්මානුසාරය කියනකොට ඒක දකින්න මහන්සි ගන්නවා, යොමු කරගන්නවා. ප්‍රඥාව මාත්‍ර වශයෙන් යොමු වෙනවා. හරියටම සම්මාදිට්ඨිය කියලා කියනකොට අන්න දැක්කා. දැක්කා සහ දකින්න යොමු වෙනවා කියනකොට වෙනසක් තියෙනවා. හැබැයි දකින්න යොමු වෙච්ච කෙනා එයා දකිනවා. ඒකයි බුදුරණවහන්සේ දේශනාවල පැහැදිලි කරන්නේ මගට යොමු වෙච්ච කෙනා අනිවාර්යයෙන්ම කලුරිය කරන්නේ සම්මාදිට්ඨියටපත් වෙලා සෝතපන්න වෙලා. ඉතින් ඒ නිසා සේක නැත්නම් ආර්ය භූමියට යොමු වෙච්ච සෝතපන්න මග යන කෙනාට සම්මාදිට්ඨියටපත් උනා කියලා නෙමෙයි විග්‍රහ කරන්නේ සම්මා සම්මත්ත නියාමයට යමුණා කියලා. සම්මාදිට්ඨිය කියලා කියන්නේ සත්‍ය ඥානෙ දුක්ඛ ඥානං, සමුදය නිරෝධී මග්ගේ ඥානං කියන සත්‍ය ඥානයේ ඒක ප්‍රඥා චක්කසේ දැකීමත් එක්ක. තිරවස්සරණ. ශානංශය මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගැන අපි එහෙම කතා කරනකොට ශානංශය නම් මේ මිත්‍යා දිට්ඨිය කියන කාරණාවටත් තථාගත දේශනාවේ කිසියම් අර්ථකථනයක් තියෙනවද ස්වාමීන් වහන්සේ? ඒකත් මම අහන්නේ ඊයේ ප්‍රශ්නයක් සම්බන්ධ කරගෙන තවත් කෙනෙක් පිටු කියුණා මේ ලෝකෝත්තර සම්මාදිට්ඨියට සාපේක්ෂව මේ ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ සත්‍යාසනික සූත්‍රය වගේ කියවෙන ලෞකික සම්මාදිට්ඨිය පවා මිත්‍යා දිට්ඨියක් කියලා. මම හිතුවා ඒක තථාගත දේශනාව ටිකක් විරුද්ධයි වගේ කියලා. සවනස මිත්‍යා දිට්ඨිය කියන්න පුළුවන් ද අපිට එහෙම සාපේක්ෂව ලෝකෝත්තර සම්මාදිට්ඨිය සාපේක්ෂව ලෞකික සම්මාදිට්ඨිය මිත්‍යා දිට්ඨිය වගේ ඒ හැඟීමක් ගන්න එක කොහොමද සවනස තේරුම් කරගන්නේ? තේරුම් සරණයි. ඇත්තටම ඔක සබ්බාස් සූත්‍රයේදී ගොඩක් කතා කරන්න පුළුවන්. මානසිකාර කයුතු දේ සහ මානසිකාර නොකියුතු දේ අතර ප්‍රශ්න වේ. ඇත්තටම මේ කොහොමද බුදුරණවහන්සේ විග්‍රහ කරන්නේ මිච්ඡාදිට්ඨිය කියලා විග්‍රහ කරනකොට දසවස්තුක සම්මාදිට්ඨිය නැති බව. ඒකයි මොකද දැන් අපි අපි හැම වෙලෙම බලන්න ඕනේ අපේ කෝණයත් එක්ක. අපි ඉදිරියේ තියෙන දේත් එක්ක බලන් යනවා කියන්නේ අපි මේ අයෝනිසෝ මනසිකාරය කරන්නේ. මනසිකාර නොකලිය උත්තර මනසිකාරී කරන්නේ. එහෙම කරලා අපි මේ දෙක ගලපනවා අරකට සාපේක්ෂව මේක මිත්‍යා දෘෂ්ටියක් කියලා. එතකොට එහෙම එහෙම කියන්න ගියාම මේක ඒක ඇත්තටම අපි නොකළ යුතු දෙයක්. කියන්නේ මානසිකාර නොකළ යුතු දෙයක්. මානසිකාර නොකළ යුතු දෙයක් මානසිකාර කරනකොට ආශ්‍රව වැඩෙනවා. ආශ්‍රව කියනකොට අවිද්‍යාශ්‍රව අවිද්‍යාවටම යොමු වෙන්නේ. සත්‍ය නොදකීමටම යොමු වෙන්නේ. ඉතින් ඒ නිසා බුදුරණවහන්සේ මම අර හැම වෙලෙම කියන්නේ අපි බුදුරණවහන්සේ කියපු දේ ආකාරය ඉගෙන ගන්න ඕනේ මිසක් අපි මේ ධර්මයේ දැකලා අපේ අපේ මනසට එන කල්පනාවල අපි අර්ථ විග්‍රහ කරන්න ගියොත් ඇත්තටම වැරදිනවා. ඉතින් ඒ නිසා බුදුරණවහන්සේ කොතනකවත් එහෙම කියන එහෙම කියන්න බෑ. ඒ කියලා නැත්තේ ඒකයි. මොකද එහෙම කියන්න බැරි. අපේ කෝණේ දැන් අපේ කෝණයක් තියෙනවනේ අපි තුල තියෙන. ඉතින් මේ කෝණේ ඉඳලා අපි අපට ඉදිරියෙන් ඉන්න කෙනා මේ පැත්ත බලන කෝණයක් අපි කොහොමද තේරුම් ගන්නේ? නිබ්බාණය තේරුම් ගන්නත් බෑනේ මේ සීක වෙනකම්ම. එහෙනම් නිබ්බාණය තේරුම් ගන්න යන්නේ සීක භූමියට ආවට පස්සේ. ඉතින් සීක භූමියට ආව කෙනා ලෝකෝත් ලෞකික සම්මාදිට්ඨියේ මිටල් ස්ටෙප් කියලා කියනවනම් ඒක ඒක කතා කරන්න බැරි එකක්. ඉතින් ඒ නිසා බුදුරණවහන්සේ නොකියපු දේවල් කතා කරන්න ගියොත් අපට ඇත්තටම අපේ ආශ්‍රවයන්ගේ වර්ධනයක් විතරයි වෙන්නේ. ඒ කල්පනා කරන්න ගියාට පස්සේ මිත්‍යාදෘෂ්ටිය කියලා කියන්නේ දසවස්තුක සම්මාදිට්ඨිය නැති බව කියන එකයි. එහෙම නැතුව මිත්‍යාදෘෂ්ටිය කියලා අපට අතන සාපේක්ෂව මේකයි කියලා කතා කරන්න බෑ. එයාට ඒවා ලැබෙන්නේ නෑ. ඒකයි සේකයට නෙමෙයි ඇත්තටම රහතන් වහන්සේට ලැබෙන්නේ නැත්තේ මේ ලෝකයේ තියෙන මේ දැන් මෙතන පැහැදිලි කරලා පෙන්නනවානේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ලැබෙන්නේ. අපි මේ අපි දැන් මෙතන ඉඳලා එතෙන් යන්න කිව්වොත් එහෙම අපි යන්න වෙනම දෘෂ්ටියකට යනවා. ඒකයි මම අර වසන්ත මහත්තයා ප්‍රශ්න දෙත් කිව්වේ අපේ දැන් ගෝචර තනක් තියෙනවානේ. මේ ගෝචර තන මඤ්ඤණාව. එතකොට අපි මාමඤ්ඤී හෝ නමඤ්ඤී කරගන්න උත්සාහ කරන්නේ. අපි දැන් තියෙන්නේ මඤ්ඤණාව. මේ මඤ්ඤණාව අපි ඇති වෙන්නේ කොහොමද කියලා හොයන් යනකොට ඇත්ත දැකීමේදී ප්‍රඥා චක්කුසේදී ලැබෙන දෙයක් තමයි මාමඤ්ඤී ඊළඟට නිවීම දිනමන්නේ කියන්නේ. ඒක මට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි අර ඈත තියෙන කාරණාවක් අපිට නොලැබිච්ච කාරණාවක් අපි සංකල්පයකින් ඊට අදාළව මේ පැත්ත බලන්න යනවා. එතකොට අනිවාර්යෙන් දෘෂ්ටි තමයි හටගන්නේ. ඉතින් ඒ නිසා එහෙම අපට විග්‍රහ කරන්න බෑ. බුදු දේශනාව අපි එක හැම වෙලෙම කියන්නේ අපිට හැම වෙලෙම ශාස්ත්‍රීය බුදුරජාණන් වහන්සේ. වාග්විතුන් වහන්සේ දන්නේ. ඒ ඒකට අපි යොමු වෙන්නට ඕනේ. අපි තුල තියෙන සියලු සංකල්ප අවිද්‍යාව සහගතයි. බුදුරණවහන්සේ දුන්න වචන ටික විද්‍යාව සහගතයි. බුදුරණවහන්සේ ඔතනින් එහා දෙයක් දෙන්න පුළුවන් නම් දෙනවා. මොකද එච්චර මහා කරුණාවක් තියෙනවා. මේක අවබෝධ කරගන්න අනිත් අයට දෙන්න පුළුවන් උපරිම ටික දුන්නේ. එතනින් එහා අර්ථකථනයක් දෙන්න බැරි නිසා. එහෙනම් අපි මේ මාර්ගයට යන තැනදී අපි බුදුරණවහන්සේට එහා ගියපු වෙන විග්‍රහයක් දෙන්න ගියොත් අන්න එතනදී අපි අනිවාර්යයෙන්ම මාර්ගිනුත් අයින් වෙනවා. අපි එතකොට අර අපේ කෝණයට තමයි තැනක් දෙන්නේ. අර බුදුරණවහන්සේ කියපු විදිහට අපි මාර්ග යනකොට ඒ විදිහේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා අර විදිහේ කියන්න බෑ බුදුරණවහන්සේගේ දේශනාවත් එක්ක. මොකද ඒක අපි ගෝචර ටික විතරයි අපිට කතා කරන්න තියෙන්නේ. තිරුවන් සරණයි. තිරුවන් සරණයි සාමන්ත ඔබ වහන්සේගේ කලින් දේශනාවක මට අහගෙන හිටියේ දැන් හේතු නිරුද්ධ කරපු රහතන් වහන්සේට පටි පටවි කියන ස්වභාවයක් ලැබෙන්නේ නැහැ. ඒක අයින් කරන්න දෙයක් ලැබෙන්නේ නැහැ කියන ස්වභාවයම දවස නමඤ්ඤති කියන ස්වභාවයත් බුදුන් වහන්සේ තවත් තැනක දේශනා කරලා තියෙනවා න පඨවි න ආපෝ න තේජෝ න සූර්ය න චන්දිමා කියලා ඒ අවස්ථාවත් මේ නමඤ්ඤති කියන අවස්ථාවත් ප්‍රථමාසගේ ප්‍රඥාවෙන් දකින එකම ස්වභාවයක්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න සමස්තකව සමන්. ඒකදවා සරණයි. ඒ විග්‍රහයම තමයි පැහැදිලි කරන්නේ. රතන් වහන්සේට පටවි බවක් නොලැබෙන එක. ඒකයි නමඤ්ඤ කියන්නේ නැති බව නෙවෙයි කරනවා දැන් අපට අපටනේ දැන් නැති බව හම්බෙන්නේ තියෙන නිසා රතන වාසිර නමඤ්ඤයි කියලා කියන්නේ ලැබෙන්නේ නැති බව. එතකොට අතන පැහැදිලි කරන්නේ පට වියාපෝ තේජෝ ඡන්දිම සූර්යා මේකක්වත් දැන් සමහර සංගල විවිධ මානසිකාර වෙන්නේ නැහැ කියනවා. ඊළඟට ඒක ඇසුරු කරගෙන නැහැ කියනවා විවිධාකාර විග්‍රහ පෙන්නනවා. ඒ හැම එකක්ම විග්‍රහ කරන්නේ මේ මේ ලෝකයේ රහතන් වහන්සේ දකින මේ පරියාය විග්‍රහ කරලා පෙන්වන්න තමයි. ත්‍රිවස්සරණ සෙනවත් කරන ස්වාමීන් වහන්සේ කලින් අර දලොත් මහත්මයාගේ ප්‍රශ්නෙට දැන් ලෝකෝත්තර සම්මාදිට්ඨියට පැමිණිච්ච කෙනා තමයි සෝතාපන්න. ඊට ඉස්සෙල්ලා තමයි වහන්සේ කියේ දැන් සම්මත න්‍යායට බැස ගන්නවා කියලා මාර්ගයේ තුලින් තමයි. ඒක ස්වාමීන් වහන්සේ දැන් අනුලෝම කාන්තියට එනවා කියලා වහන්සේගේ දේශනා කරුවා දැන් අනිත්‍ය සූත්‍රයano අනුතරනිකාය හතරේ සාමාන්‍යයෙන් ඒක වෙන්නේ මේ මේ ධර්මීය නිර්වෘල් භාවයට කැමරෙනකොට සාමාන්‍යයෙන් මට පොඩ්ඩක් ඒකම පැහැදිලි කරලා සම්බන්ධ තෙරුවන් සරණයි අනුලෝම කන්තිය ධම්මනිච්ඡානක් කන්තිය මේ හැම එකම විග්‍රහ කරන්නේ අන්න ඒක තමයි එයාට තමයි මේ සම්මත්ත නියාමයට බැස ගැනීම මේ මාර්ගයට යොමු වීම තියෙන්නේ එතකොට අනුලෝම කන්තිය ධම්මනිච්ඡානක් කන්තිය කියලා විග්‍රහ කරලා පෙන්වන්නෙම දැන් අපි අනිත්‍යයි කියලා දැන් අපිට බුදුරණවහන්සේගේ වචනයත් එක්ක අපි මේක ශ්‍රද්ධාවෙන් මුලින්ම හරි කියලා පිළිගත්තා ඊළඟට අපි මේ කියපු කාරණා මොකද්ද කියලා බුදුරණවහන්සේ පෙන්නපු ආකාරයේ අපට වැටහෙන්නට ඕනේ. අන්න ඒකට තමයි සද්ද ධර්මය අහන තැන ඉද්දාකන සුතාර්ථ තවටසා පරිත්‍ත මනසාන්පෙක්කිත දිට්ඨිය සුප්පටිවිද්දා. ඒක දෘෂ්ටි වශයෙන් පවා මේක සමංග දෙයක් බවට මේ කියපු කාරණාව මේ අර වචනයක දැන් අපි වචනයකින් අහන්නේ වචනයකින් අහපු දෙයකට ඉක්මවා ගිහිල්ලා මෙන්න මේක තමන්ග දෙයක් බවට සම්පූර්ණයෙන් වැටහෙනවා. අන්න ඊට පස්සේ තමයි බුදුරණවහන්සේ කියපු කාරණාව නිවැරදි බව ශ්‍රද්ධාවෙන් බැසගත්ත අන්න ශ්‍රද්ධාවෙන් බැසගත්තට පස්සේ දැන් මේක හරිනේ මේක හරි දේ මේකනේ. එහෙනම් හරි දේට හරි දේ සඳහා හරි දේ දැකීම සඳහා යොමු වෙන ප්‍රතිපදාවට ආවා. සම්මත නියාමයට යොමු වෙනවා. අන්න එතකොට එහෙනම් හරි දේ දැකීම සඳහා යොමු වෙන ප්‍රතිපදාවට නම් ආවේ අන්න හරි දේ දකිනවා. නිවැරදි දේ ඒ ප්‍රතිපදාවත් එක්ක දකිනවා. අන්න ඒකට කියනවා සම්මාදිට්ඨියටපත් වුණා කියලා. එහෙනම් මූලිකවම මේ විග්‍රහ කරලා පෙන්වන්නේ එතනදී මේ කියපු කාරණාව සම්පූර්ණ නිර්වෘල්ව නිවැරදිව බාහිර අහපු දැනුමක් කියන කාරණාවකින් තොරව මේ තමන්ගේ වැඩපිළිවෙලක් බව තමාතුලින් තේරුම් ගැනීම. පෙරවන් සරණ. සයින්නාස වන්සේ මාතෘකාව කාරණාවත් සමග මට ප්‍රශ්නයක් යොමු කරන්න ඉතින් සයින්නාස මේ <laughs> ඒකත් මම යොමු කරන්නේ මේ අද මට පේනවා මේ සාකච්ඡා මණ්ඩපේ ඉන්නවා ඒ මේ කාරණාව මාත් එක්ක කතා කරපු කෙනෙක් මේ මම ඉන්න පළාතේම සම්බන්ධ වෙන කෙනෙක් කැම්බරවලින් මේ ඒ මාත් මේ මම ඉන්නේ වල මේ ඔබ වහන්සේ අපිට පැහැදිලි කරලා දෙන කාරණාවන් අනිවාර්යයෙන්ම ඔබ වහන්සේ පැහැදිලි කරා වගේම ඇති විය යුතු ප්‍රඥාවන් ඉතින් ඒක ඒ සඳහා ප්‍රතිපදාවක් තියෙන්න ඕනේ කියන කාරණාව මතක් කරා. දැන් ඔබ වහන්සේ මේක පිට පෙර පිටත දේශනා කරායේ ඒ සම්මත නියම් ප්‍රතිපදාට ඇති ඇතුළු චේකනාට තමයි මේ ඥාන ඇති වෙන්නේ කියලා. සානාසය මොකද්ද එහෙනම් ප්‍රතිපදාව කියන කිව්වට ඇත්තටම ප්‍රතිපදාව මේ වාඩිලා කරන කෙනා මොකද්ද කරන්න ඕනේ? මොකද යා මේ දැනට මඤ්ඤණා කරන දැනට මේ මම ඉන්න මගේ දේවල් තියෙන මගේ අතපය තියෙන දෙවිලු හැදෙන දේවල් දරවල් තියෙන කෙනා මෙයා මේ ඔය දැනුමලත් කරු දෙන්නේ එයා කරන ප්‍රතිපදාව කොහොමද සන්නස මෙතෙන් දිදට අපි මගේ මතක තුනයි නිසානසර දුක්ඛ පටිපදා ගන්ධා විඤ්ඤා ආදී වූ ප්‍රතිපදා හතරක් ගැන දේශනා කරපු කාරණාවන් සානස ඒ ආකාරයට මේ පුද්ගලයා ප්‍රයුක්ති කොහොමද සානස මේ වියුක්ත ඇතිවියුත් ප්‍රඥාව කොහොමද කියන අපිට පැහැදිලි නමුත් අද ඉන්නේ එතන නෙවෙයි නම් කොහොමද එතන යන්න කරන කරන්න ඕන ප්‍රතිපදාව කොහොමද කියන ගැන මේක ජලපන වෙලාව නම් අපි හැමෝටම අපි කතා කරන්න පුළුවන් නැත්නම් පස්සෙ කරන්න පුළුවන් ඒක ලොකු මාතෘකාවක් නිසා තෙරුවන් සරණයි. දැන් මම ඒකට උත්තරයක් දෙන්නම්. ඔබතුමා කියපු කාරණාවත් හරි එකක් අපි ඒක තමයි අපි මූලිකවම යොමු වෙන්නට ඕන නැත්තේ අපි ඒටි කරන දුක්ඛ පටිපදා කියන තැනදී දැන් අපිට අසුභය ඊළඟට ඒ ඒ ආකාර කරුණු බරණ සතිය මේ හැම දෙයක්ම අපි කරන්නට ඕන. මොකද ඒකට හේතුව ඒවා එක අපි තුල තියෙනවා මේ කෙලෙස් වලට ඇදිලා යන්න ගතිය අඩු වෙලා මේ මේ පැත්තටම ධර්මයේ පැත්තටම යොමු කරගන්න. එතකොට අපි දැන් මේ හැම දෙයක්ම කරන්නේ අර ප්‍රතිපදාව දුක නිසා අපිට මේ කෙලෙස් වලට ඇදලා යන ගතිය අඩු කරගන්න. එතකොට අපි ඒක කරන්නට ඕනේ. එතකොට ඒක කරගෙන යනකොට අපි තුල ඉන්ද්‍රිය ධර්ම වැඩෙන වැඩපිළිවෙලක් තව අනිත් පැත්තෙන් කරගන්නට ඕනේ. දැන් අපි හිතමු අපි දැන් මේ විදිහේ වැඩපිළිවෙලක් කරනකොට අපේ කෙලෙස් එන ගතිය ටික ටික අඩු වෙනකොට අපි බාහිරට යන ස්වභාවය අඩු වෙලා යනවා. අපට එතකොට ඉලක්කයක් කරගන්න පුළුවන් බුදුරණවහන්සේ මේ කියපු කාරණාව තේරුම් ගන්න. දැන් අපි හිතමු පටිසමුපාදේ පිළිබඳව අපි හිතමු වසන්ත මහතේ වගේ පටවි බව. පටවි බව විග්‍රහ කරනවා. දැන් අපිට මඤ්ඤණාවකින් පටවි හම්බුණා. දැන් වොන් අපි අර අර බාහිරව තියෙන කෙලෙස් වලට යන ගතිය, ඒ ටික ටික ටික ටික අපේ මේ මානසික ප්‍රතිපදාවේ අයින් කරගෙන යනකොට අපේ දැන් හිත යමුණාම දැන් මේ කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න. බුදුරණවහන්සේ කිව්වේ මොකද්ද කියන එක අන්න අපි අපේ ජීවිතේ පවතින හැම මොහොතකම ටික ටික හරි අපිට මේ කාරණාවට යොමු කරගන්න පුළුවන්. භාවනා කරන්න යොමු වුණාට පස්සෙත් අපට පුළුවන් බුදුරණවහන්සේ දැන් පටවි කියලා විග්‍රහ කරා. ඔන්න පටවි බවදී අපට හම් වෙනවා ආධ්‍යාත්මික බාහිර බවක් ඊළඟට ආධ්‍යාත්මික කියන එක අපිට අපි තුල හම් වෙනවා කේස්ලොම් නියදත් ආදී දෙයක්. එතකොට මෙතන අපි දැන් අපි දැන් කරන තැනදී ඔතින් අතර වෙන අනේක මම කියන්නේ. ඒකින් අතර වෙන්නේ නැතුව තව ඉදිරියට කරන්නට ඕනේ. ඊළඟ බුදුරණවහන්සේ උපාදානයෙන් හටගත්ත දෙයක් බව ඒ පටිසමුප්පාද අන්න ඒකත් අපි ටික ටික ටික ටික හුරු කරන්නට ඕනේ. ඒකත් අපි මෙනෙහි කරන්නට ඕනේ. ඒතකොට මෙන්න මේ ප්‍රතිපදාව අපි ක්‍රමානුකූලව කරගෙන යන්නට ඕනේ. ඒ ප්‍රතිපදාව ක්‍රමානුකූලව කරගෙන යන තැනදී අපි තුල අර දුක්ඛ ප්‍රතිපදාව වශයෙන් බාහිරදී අපට ලැබෙන කෙලෙසුත් ටික ටික අඩු වෙනකොට අපි එක දෙයකට නැත්නම් ධර්මයේ පැත්තට යමුනාට පස්සේ බුදුරණවහන්සේ කියපු දේ හරියට ඉගෙන ගන්න යමුනාට පස්සේ ඒ කියපු කාරණාවට අනුව අපේ ජීවිතයේ සත්‍ය දකින්න අපි යමු වුණාට පස්සේ අපේ ඉලක්කය දැන් ඒක. අන්න එතකොට අපට එහෙනම් මේ කියපු කාරණාව අපි දැන් අතර අපි දැන් මූලිකව කරගෙන නතර වෙච්ච ටිකට එහා තව ටිකක් කරන්න තියෙනවා. දැන් අපිට පටවි බව ආධ්‍යාත්මික බාහිර කියලා මේවා කුණු වෙලා යනවා කියලා අපි දැන් මේ දැකපු ක්‍රමයට අපි තුල අපිට කෙලෙස් වෙන ගතිය අඩු වෙලා ගියා. තව බුදුරණවහන්සේ විග්‍රහ කරලා පෙන්නනවා මේක උපාදානෙන් හටගත්ත මෙන්න මේක මෙන්න මේකයි මෙහිම හටගන්නේ මේ පටිසමුපාද න්‍යායයි. අන්න ඒ ටිකත් අපි අර ඉගෙනගත්ත කාරණාව ඉතින් අපි ඉගෙන ගන්නටත් යොමු කර ගන්නට ඕනේ. ඒ ඉගෙනගත්ත කාරණාව ටික ටික ටික ටික මේක අපි තේරුම් ගන්න අන්න යොමු කරනවා. මේ විදිහේ ප්‍රතිපදාවක්කට අපි යොමු වුණාම අපිට කාලයක් කියන්න බෑ. සමහර ලාවට අපිට ටික කාලයක් යනකොට මේක ටිකක් අපිට වැටහෙන්න පුළුවන්. එතකොට අපිට දැන් අපි සාමාන්‍යයෙන් අර බලෙන් අපි මේ කෙලෙස් අයින් කරන්න ගත්ත දැඟලිල්ලට එහා ගියපු දෙයක් නුවණින් යුක්තව අර අපි අපි තුල ඇති තියෙන නුවණින් යුක්තව මේකේ සත්‍ය දැකීම සඳහා යොමු කරගන්න පුළුවන්. ඇයි ඒක අර වර්ධනය වෙන වැඩපිළිවෙලක් කරගෙන ආව නිසා. ඉතින් ඒක නිසා ඒ වැඩපිළිවෙල අපි ටික ටික කරගෙන යන්නට ඕනේ. අද අපිට ගොඩාක් තියෙන දෙයක් තියෙනවා මේ ඉක්මනින් අපිට මේ දේ යොමු වෙන්නට අවශ්‍ය බව. ඒ කියන්නේ ඉක්මනින් යොමු විය යුතු දෙයක් තියෙනවා. හැම දෙයක්ම ඉක්මනින් යොමු වෙන්න බෑ. අපිට ප්‍රතිඵල කියන කාරණා අපිට අපිට මේ ප්‍රඥාව ඇති වෙලා මේක මාමඤ්ඤි බවටපත් වෙනවා කියන එක ඒක අපට අපට බලෙන් අපට බලහත්කාරයෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි අපට බලහත්කාරයෙන් කළ යුතු දේ තියෙනවා. ඒ තමයි අර පටිපදා සූත්‍රවල විග්‍රහ කරපු ආකාරයට අසුභය ඊළඟට මරණ සතිය ආදී දේවලුත් ධර්මයේ ඉගෙන ගැනීම ඊළඟට ඉගෙන ගත්ත දේන අපි <clears throat> ටික ටික හුරු කිරීම මෙන්න මේ අපි කරන්න ඕනේ ඉක්මනින් අර ගොවියගේ උපමාව වගේ <clears throat> ගොවියා මේ කුඹුරු කොටන එක වීහින එක මේවා ටික ඉක්මනින් කරනවා වගේ ඒ ටික අපි කරන්නට ඕනේ ඊළඟට අපි කරන ප්‍රතිපදාවත් එක්ක අපි හරියට මේ සියලු දේ කරනවා නම් අර වී ඇටේ අස්සන්න දෙනවා. අන්න එතකොට අපි තුල අර ප්‍රඥාව ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ ආකාරයට අපට ආවේනික ප්‍රතිපදාවක්. කියන අපට ඇත්තටම සමහර අය ඉන්නවා සමාපත් සමාධිත් එක්ක. එතකොට යාට ඒ ආවේනික ප්‍රතිපදාව එතන ඒක ඇති කරගෙන ඊට පස්සේ අපි ඇතුළට කරන්නට ඕනේ. දැන් අපි ගොඩක් වෙලාවට දැන් බලන්න අපේ කාමයන් තුල පවා යම් සතුටක් ලැබෙනකොට අපි කොච්චර දැන් අපි ලෝකෙත් එක්ක බලමුකෝ. දුප්පත් මිනිස්සුන්ට විශාල සල්ලියක් ලැබුණොත් එහෙම අර දුප්පත් වෙලා ඉඳි සමහරලාවට කරපු යහපත් දේවල් කරන්නේ නැහැ. මොකද අරක එච්චරට සතුටක්. මේ කාමයන් ඉක්මවලා ලබන සමාපatti කියන කාරණාව අර කාමයන්ගේ ලැබව සතුට අසුචි වගේ දකින්නේ. එච්චර සතුටක් සැනසෙල්ල. එතෙන් ගියාට පස්සේ අමතක වෙනවා. ඊට පස්සේ එතනින් එහා කළ යුතු දේ. අන්න ඒකයිද ගොඩාක් මේ ඊට පස්සේ ආපස්සට ආව කෙනෙක් බැටිලම යන්නේ. ඉතින් ඒ නිසා එතෙන්ද අපි ගිහිල්ලා මේ බුදුරණවහන්සේ පෙන්න ප්‍රතිපදාවට යොමු වෙන්න උත්සාහ කරන්නට ඕනේ. අන්නේ විදිහ ප්‍රතිපදාව අපි කරන්න යමු වුණාම මේ මේ විග්‍රහ කරපු දේශනාව මේ කොහොමද මේ මේ දේ සකස් වෙන්නේ කියලා අපට අන්න ටික ටික ප්‍රඥාව ඇති වෙලා අපිට මේ දර්ශනයක් නැත්නම් සත්‍ය දැකීමකට යොමු වෙන්න පුළුවන් ප්‍රඥාට කිසි උදා වීමක් එක්ක. ඉතින් මේකට ඇත්තටම ගොඩක් එක එක ආකාර විග්‍රහ කරලා පෙන්වා දීලා තියෙනවා මේ දේශනාව තුළ මේ විග්‍රහ කරපු පැති. අපි ඒකට යොමු වෙන්නට ඕනේ. එහෙම යොමු වුනහම අපට ඇත්තටම මේක මේ ලොකු ප්‍රශ්නයක් නෙමෙයි ජීවිතේ. මේ ධර්මයට යොමු වෙච්ච තැනදී. එයා තුළ හටගත්ත නෝනත් එක්ක මේ ලෝකේ හැම දෙයක්ම මධ්‍යස්ථ උපේක්ෂාවෙන් එක වාසය කරන්න පුළුවන්. දැන් අද සමාජලාවට අහලා තියෙනවානේ භාවනා කරන කට්ටිය ගෙවල් වල ප්‍රශ්න, ගෙදර වැඩ ටික කරන්නේ නැහැ, දරුවොත් එක්ක ප්‍රශ්න, නැත්නම් ඥාත අඹ දරුවොත් එක්ක ප්‍රශ්න, විදාකාර විදිහට. ඒ ඒ තියෙන්නේම අර මට ගන්න දඟලපු දඟලිල්ලේදී මම බුක් කරවා බුත් විදිමින් ඉන්නවා මිසක් මේ ලෝකයේ සත්‍ය දැකලා උපේක්ෂාවෙන් ඉන්නව නෙමෙයි. ඉතින් මේ ලෝකේ සත්‍ය දැකලා උපේක්ෂාවෙන් ඉන්න ප්‍රතිපදාව බුදුරණවහන්සේ ධර්මයේත් එක තමයි තියෙන්නේ. අන්න ඒකට අපි යමු වුණාම අර ප්‍රශ්න මුකුත් නැහැ. උපේක්ෂාවක් විතරයි තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි ක්‍රමානුකූලව මේ ධර්මයට ඉගෙන ගනිමින් ප්‍රතිපදාවත් උරු කරමින් ජීවිතේ අපි යොමු කරගත්තාම අපට ආයේ මේ අනේ දැන් කොහොම කරොත් ද මේක වෙන්නේ කියන ප්‍රශ්නේ අන්න එන්නේ නැහැ මොකද ධර්මයේ කියන කාරණාව නිරවුල් පැත්තකට යොමු වෙන නිසා. තිරුවන් සරණයි. තිරුවන් සරණයි. ඔව් අද දවසේදීත් ගෞරවනීය පුෂ්පාදාරභයන් නමුද ස්වාමීන් වහන්සේ ඒ අප වෙනුවෙන් උන්වහන්සේගේ වත්නා කාලයේ යොමු කරගෙන අපිට උතුම් ධර්ම දානයක් සිදු කළා. අපි මජ්ජුනිකායේ සූත්‍ර දේශනාවන් සියල්ලම උන්වහන්සේ අපට මේ ධර්ම සභා මණ්ඩපයේදී පැහැදිලි කර දෙන බවට මේ සතියේදී අපසමගතම් වෙයි. දැන් අද දවසේදී පාරලවිනි සූත්‍ර දේශනාව පිළිබඳව පැවතු සාකච්ඡාව නිමා කළා. ඉතින් අපි මේක මහත් විශේෂ වූ ඒ නිසා මම සියලුම කල්යාණ මිත්‍රයන්ට ආරාධනා කර සිටිනවා මේ ලබ්සභා මණ්ඩපයේට 250 කට මේ සාක්ෂි මාසය දා ගන්න පුළුවන්කම තියෙන නිසා දාන්න හැමදෙනාටම මේ පිළිබඳව මතක් කරන්න ඒක ඔබ විසින් කරන්නව ධර්ම දානමය පුණ්‍යතාවක් වෙනවා. ඉතින් එහෙම කරන්න අවශ්‍ය ලොකු දෙයක්. ඒ වගේම